ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සංකල්ප පින්වත්නි අපි තුන්වෙනි වතාවට නැත්නම් තුන්වෙනි දවසේ ධර්ම දේශනාව සඳහා කාලයට එළඹිලා තියෙන්නේ ධර්ම දේශන ආරම්භ කිරීමට කලින් සිදු දෙනා tempත් වෙලා සාදුකාරයක් පාවතුන නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නාම රූප පත්‍යාපස්සෝති ඉතිකෝ පනේතං ආනන්ද වුත්තං තදානන්ද හිමිනාපේතං වේදිතබ්බං හිමිනාපේතං පරියායේන වේදිතබ්බං යතහා නාම රූප පත්‍යාපස්සෝති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට කවුරුත් වගේ දන්න පරිදි මේ ධර්ම දේශනා මාලාව සඳහා මාතෘකාව <coughs> සපයාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච මහා නිදාන සූත්‍රයේ ඒක ඇත පිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකාය සංග්‍රහ වෙලා තියෙන්නේ ඒකේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ ඉදප්පච්චේතාවේ නැත්නම් පටිච්ච සමුප්පාදයයි මුත් එතනදී ලෝකයාට තියෙන අදිමාත්‍ර දුකක් වෙන ජරා මරණ නැත්නම් ජරා ව්‍යාධි මරණ කියන තැනින් පටන් අරගෙන ඒකට හේතුව ජාතිය බවත් ජාතියට හේතුව භවයේ බවත් ආදි වශයෙන් එකට එකට නිදානය නැත්නම් ආසන්න හේතුව සාකච්ඡා කරමින් තමයි ඒ සූත්‍රය පස්සේ පස්සට විකාශය වෙන්නේ. ඒකත් සිදු වෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක යන සාකච්ඡාවක් නැත්නම් දෙබසක ස්වරූපය. ඉතින් එතනදී ඒ විශේෂයෙන්ම ඒව පිළිබඳ මාතෘකා තබලා නැත්නම් උද්දේශය තබලා ඊට පස්සේ සර්වඥන්සේ පොඩ්ඩක් ඒක විස්තර සහිතව නිදේශ වශයෙන් විස්තර කරගෙන යනවා. එතනදී තණ්හාව පිළිබඳව හුඟක් අපි දන්න විදිහට වේදනාව නිසා තණ්හාව හට ගන්නවා කියන පුරුකේ ශාස්ත්‍රීය ප්‍රශ්නයකට සර්වඥාන්සේතුන උත්තර සපේනවා. වේදනාවල් නිසා තණ්හාව පමණක් නෙවෙයි හටගන්නේ ද්වේෂත් හටගන්නවා. එතන කලහ විවාද පවා ඒ වේදනාව ආරා ඇති වෙනවා. නමුත් ඒ කලහ විවාද නැත්තම් ද්වේෂය කියලා කියන්නේ තණ්හාවේම විකෘතියක්, තණ්හාවේම හේවණල්ලක්. ඒක නිසා සියලු දුක් වලට හේතුව පෙන්වන සමුදය වශයෙන් තණ්හාව පමණයි පෙන්වන්නේ. නමුත් ඒ තණ්හාවේ හේවණල්ල තමයි ද්වේෂය වෙලා තියෙන්නේ. ඒක සම්බන්ධව වෙනමම කුරුක් කීපයක් මාර්ගයෙන් සර්වචන් වහන්සේ මේ තණ්හාව ඇති වුණාට පස්සේ පවා ඒ තණ්හාව හරහම දබරකට කලහවකට විග්‍රහවකට විවාදයකට යන්න පුළුවන් අපි සාමාන්‍ය gedara dore පවසන වැඩි සෙනෙහ දබරටයි කියන කතාව හොඳට විස්තර කරනවා. ඒ විස්තර කරලා ඊගාවට එවැනි මේ තණ්හාව ඇති කරන මේ වේදනාවට හේතු වෙන තැන ඉඳලා තමයි අපි මේ මේ කටුම්බා නැත්නම් මේ සිඩ්නි වැඩ පිළිවෙල සඳහා මාතෘකා තබා ගත්තේ ඊට කලින් මේ සාකච්ඡා කරපෙව්වා මේ ධර්මචාරිකාවේ ඊට කලින් කරපු භාවනා වැඩමුළුවලදී අපි සාකච්ඡා කරන්න ගියා. මේ සම්පූර්ණ චිත්‍රය විස්තර වශයෙන් දැනගන්න ඕන නම් කෙනෙකුට ඒ අසපසට ඒ කරපු දේවල් දැනගැනීමෙන් පුළුවන්. ඉතින් අද අපි මේ කටුඹාවල නැත්නම් මේ සිඩ්නි වල ගන්න මේ තුන්වෙනි දේශනාව සඳහා ඉදිරිපත් වෙන්නේ ස්පර්ශයට හේතු වෙනා වූ නාම රූප කියන කතාව නාම රූපච්ඡ පස්ස අසෝ කියන මේ මාතෘකාව මේක ටිකක් අර පටිච්චසමුපාදයේ දක්වන ද්වාදශාකාර බලනකොට ඒකේ නාම රූප මේ පස්සේට හේතු වශයෙන් දක්වන්නේ සලායතනයි. නමුත් මේ නිදාන සූත්‍රයේදී සලායතන කියන මාතෘකාව විශේෂ පුරුකක් වශයෙන්, පරවයක් වශයෙන් කොටසක් වශයෙන් සාකච්ඡා වෙන්නේ. නමුත් ස්පර්ශය ගැන කතා කරනකොට අපි ඊයේ ගත්ත කොටෙහිදී තේරෙනවා ਸਰවඥාන්සේ ස්පර්ශය කියලා පෙන්නන්නේ චක්කු සංපස්ස, සෝත සංපස්ස, ඝාන සංපස්ස, ජීවව සංපස්ස වශයෙන් මේ සලායතව තමයි. නමුත් මේකේ වෙනමම ඒක සඳහා වෙලා ගන්නෙ නෑ. ඒ වෙනුවට ස්පර්ශය සහ නාම රූප අතර තියෙන සම්බන්ධතාවය වෙනවීමට අවස්ථාවක් කරගන්න එකයි මේ අද ඉදිරිපත් කරගත්ත පාලි පාඨයේ සත්වචනanse කරන්නේ. නාම රූපච්ඡ සලා නාම රූපච්ඡ පස්සෝති ඉතිකෝපනේතං ආනන්ද වූත්තං තදානන්ත ඉමිනාපේතම් පරියායන වේදිතප්පං යතා නාම රූපච්ඡ පසෝති යම් කිසි තැනක යම් විලාවකට නැත්තම් කලින් මේ සූත්‍රය සඳහන් කරපු විදිහට නාම රූප නිසා ස්පර්ශය ඇති වෙනවා යයි ආනන්ද යමක් මං කිව්වද ඒකේ අදහස මෙන්න මේ විදිහටයි තේරුම් ගන්න ඕනේ. ඒකේ විස්තරය මෙන්න මෙහෙමයි තේරුම් ගන්න ඕනේ කියලා අර උද්දේශ නිද්දේශ පටිනිද්දේශ වශයෙන් ඉස්සලා මාතෘකා කියලා ඊට පස්සේ විස්තර ටිකක් කියලා විස්තර තවත් සවිස්තර කරනවා. ඒ බොහොම ලස්සන ක්‍රමයක් සරුවචන වාසලම තිබිලා තියෙන්නේ. ඉතින් ඒ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒකට දීපු නිදර්ශනය තමයි යමක් අපි යම් විස්තරයක් සභාවකට නැත්නම් පිරිසකට කෙනෙකුට කියලා දෙනකොට ඒ කෙනාට ඒකේ තියෙන ගැඹිර ආර්ථයම කියලා දෙන්නේ කියන ඉස්සල්ලා. කියලා දෙනකොට මේ කෙනාගේ මුණ නරක් කරනවා තේරෙන්නේ නැහැ කියනවා පහසුටපත් වෙනවා නම් ඒ පෙන්න ඒ කෙනාට ඒ කෙන ඉත නරක් කරගන්න එපා. මේකට පොතේ පවා සර්වඥ දේශනාය පවා මෙන්න මෙහෙම විස්තරයක් තියෙනවා කරුණාකරලා ඒ විස්තරයට අහුම්කම් දෙන්න. එතකොට අර උද්දේශයේදී දරපු ගැඹුර සංකීර්ණතාවය සාන්ද්‍රතාවය නෑ ටිකක් අනුක කරලා නිर्देशය දෙනවා. ඒ නිर्देशය දෙනකොට උද්දේශයට වැඩිය ටිකක් තේරුම් ගන්නවා. නමුත් තේරෙනවා නම් මේ නිर्देशේ පවා ඒ කෙනාට බර වැඩි අල්ලගන්න අමාරුයි කියලා ඒකට හිතනක් කරගන්න එපා. මෙන්න මෙච්චර විස්තර සහිතව අපේ තේරවාදී මෙවුවා විස්තර වෙලා තියෙනවා කියලා පටිනිද්දේශය විස්තර කරනවා. පටිනිද්දේශයෙන් සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට අල්ල ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා යම් කාරණාවක් විස්තර කරනකොට ඒ කාරණාව සම්බන්ධයෙන් විස්තර මට්ටම් තුනක් උක්කටඤ්ඤු විපංචිතඤ්ඤු ඤෙය්‍ය කියන පුද්ගලයන් තුන් දෙනාට තුන් ආකාරයක විස්තර කරනවා. ඒ නිසා එහෙම විස්තරයක් ගන්න ගන්න මාතෘකාව උද්දේශ වශයෙන් නිදේශ වශයෙන් පටිනිදේශ වශයෙන් විස්තර කරගෙන යනකොට මේ මාතෘකා 10ක් 12ක් සහිත පටිච්චසමුපාදයක් විස්තර කරන්න ගියාම පුදුමාකාර ත්‍රිමාන රූපයකට යන්න වෙන්නේ. ඉතින් ඒවා සමහර වෙලාවට අංග සම්පූර්ණව සම්පූර්ණ ප්‍රස්ථාරෙම සම්පූර්ණ වගුවම පෙන්වන්න අමාරුයි. නමුත් ඒක කොටසක් අත්තොත් අපේ තේරවාදී කියන පුදුමාකාර සාරු පුදුමාකාර පොහසත් දැනුම් සම්භාරයක් තියෙනවා. ඕනම දෙයක් ලොක් කරලා කන්න දාලා බලන කණ්ණාඩියක් වගේ ගැඹුරු තේරෙන්නේ නැත්නම් තියෙනවා විස්තර සහිතව බලන්න බලන්න බලන්න පුදුම ධර්ම රසයක් පුදුම ධර්ම ඕජාවක් පුදුම ධම්බීර ගම්බීරත්වයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නා ඒ ඒ මාතෘකාව තේරුම් ගන්න පුළුවන් පහසුතෙන් පටන් අරගෙන නිද්දේශයට යනවා. ඊට පස්සේ නිද්දේශයේ ඒක පොතක ලියන්න පුළුවන් විදිහට කීටි කරලා ලියලා ඊට පස්සේ ඒකෙන් ගියා ಉದ್ದೇಶයට ගියාම පොතේ මාතෘකාව ටික වගේ මාතෘකාව පේන්න තියෙනවා. ඉතින් මේ ක්‍රමයෙන් තමයි අපේ පැරණි ආචාර්යන් වහන්සේලා මේව කටපාඩම් කරගෙන ආවේ. කටපාඩම් කරගෙන එනකොට සමහරලාට තේරුම් අරගෙන විස්තර සහිතව දැනගෙන නෙවෙයි කටපාඩම් කරන්නේ. නමුත් ඒ කටපාඩම් කරපුවා යම් වෙලාවක භාවනාවට යෙදෙනකොට කෙනෙක් කෙලින්ම ಉದ್ದೇಶය කෙරුවොතම තේරුම් ගන්න පුළුවන් තරම් කුශාග්‍ර බුද්ධිමත් එයන්ට උග්ගටිතඤ්ඤ කියලා කියනවා. කලයේ උඩට ආරෝප කතිය. දාපු ගමන් කලයේ ඇතුළට වැටෙනවා. එහෙම නැති කතියක් ඉන්නවා. ඒක ටිකක් විස්තර කරලා දෙන්න ඕනේ. නිද්දේශ කියන අත්‍යයට කට විපංචිතඤ්ඤ කියලා කියනවා. ටිකක් විස්තර කරනකොට අල්ලනවා. නමුත් ඒත් බලාපොරොත්තු සුන් කරගන්නවා නම් සුන් කරගන්න නැති වෙන්නේ අටනිද්දේශේ දේශනා කරනකොට අර නිය පුද්ගලයන්ට කියන්නේ ඉච්චනවත් බුද්ධියක් නැති නමුත් මේ ජීවිතේ කොහොමද මේවන් දකින්න පුළුවන් කියනට ඒක ආහාරයක් වෙනවා. මේ ක්‍රමයෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යනවා බලනකොට මේ නාම රූප පච්චාපස්ස කියන කාරණාව උද්දේශ නිද්දේශ පත් නිද්දේශ වශයෙන් අපිට එක සැරයක් කියවලා එක සැරයක් අහලා තේරුම් ගන්න බැරි තරම් ගැඹුරක් මේකේ තියෙනවා. ඒ නිසා අපි මේකට පසුබාහ නැතුව නැවත නැවතත් අපේ භාවනා අධ්‍යක්ීම් ඒ වගේම මීට පෙර සුවිරු ඥාන එවගේම අපේ යම් චින්තාමය ඥාන, අන්වේ ඥාන තියෙනවා ඔක්කොම කලබල ගන්න වෙනවා. ඔක්කොමල අවශ්‍යලා ගන්න වෙනවා. ඔක්කොමල කර්මන්නේ කරලා ගන්න ඕනේ. මේ නාම රූපච්ඡ පස්ස කියන කාරණාව තේරුම් ගන්න. එහෙම නොවුනොත් අපිට වෙන්නේ ඒ සමතයෙන් ධානයෙන් ගිහිලා ලබන්න පුළුවන් යම් දිට තම සුඛයකට යන්න පුළුවන්. නමුත් ඉහාට ගිහිලා ඒ විපස්සනාවකින් දත යුතු. එහෙම නැත්නම් විචක්ෂණ බුද්ධියකින් එහෙම නැත්නම් ධම්ම විචේ හරහ දත යුතුය කොටස් වලදී අපි අසුභාන්නේ ඉඳ තියෙනවා. ඒක නිසා වෙන්න ඇති සරුවචනාංශයේ දේශනා කරපු සූත්‍ර පෙළ ගහනකොට ඒව නිකාය වශයෙන් දීඝනිකායේ පළවෙනිම සූත්‍රයේ සරුවචනාංශයේ බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්ලා දීලා තියෙනවා මේ සරුවචනාංශයේ 15 වෙනි ඉස්සල්ලා මේ ලෝකෙ හිටවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් নানা ප්‍රකාර දික්ටි 62ක් ප්‍රකාශ කරමින් ඉඳලා තියෙනවා. මේ 62ම ਸਰවඥාන්සේ උන්කට විස්තර කරලා විෂිතුරුව පතුරු ගහලා පෙන්නනවා. මෙන්න මේකයි මානෙ මේ උච්ඡේද දිට්ඨිය කියන්නේ. මේ උච්ඡේද දිට්ඨිය අවබෝධ කරපු කෙනා මෙන්න මේ තරම් සීලක ඉඳලා තියෙනවා සමාධියක ඉඳලා තියෙනවා මෙච්චරක් යනකම් හොඳට ආධ්‍යාත්ම ජීවිතය ගත කරන්නේ ආධ්‍යාත්ම ජීවිතයේදී මෙන්න මේ තරම් ගැඹුරට ගිහිල්ලා මේ කතා කරන්නේ. එහෙම නැත්නම් යාකට අහනවට කියපු කතාවක් නෙමෙයි. හැම කෙනාම තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ලොකු අභ්‍යාසයක් කරලා අභ්‍යාසයෙන් හම්බෙච්ච ප්‍රතිඵලය අනුව තමයි මේ උච්චේ දිට්ඨිය මේ මේ විදිහට විස්තර කරන්නේ. ඒක සාමාන්‍ය කෙනෙකුට බින්දින්න බෑ ඒ වාදී. ඒ වගේම නිවා හිතලා නිකන් හම්බෙට ඊනකින් දකපු එකක් අත්. යනකොට පහේ හැප්පෙච්ච පය ගැච්ච එකක්වත් නෙමෙයි. මේ පුත්‍රය කතා කරලා තියෙන එක ස්පර්ශ කරලා. ඒකම සාසත දිට්ඨිය ගත්තොත් මේ සාසත දිට්ඨිය මෙන්න මේ මේ මේ අතුවිති වීදලා යනවා. ඒ හැම අතුවිති වීදී යෑමක්ම ඒ කෙනා තමන්ගේ පරිවේශනයක් කර නැත්නම් කියන ධාඩිය මහන්සි. ලේහරහ බුද්ධි විදලා තියෙනවා. ඒ නිසා එක්කෙනෙක්වත් නිකන් කට ගන්නවද කියපේව නැහැ කියලා හැම දෘෂ්ටියක්ම විස්තර කරලා කියනවා තදපි පස්සපච්චය. ඒකත් ස්පර්ශ කරලයි කියන්නේ. එයා එයාට කියන කීප එකක් මේ නිසා. සාමාන්‍යයෙන් උච්චේත දිට්ඨිය කියලා කියන්නේ මේ ජීවිතෙන් පස්සේ ආය කර්මයක් සකර්ම ඵලයක් නැහැ ඒලොක් මේ මේ ඉන්නකන් සක්විඳ පල්ලා කියලා කියන කතාව දකිනකොට අපි මේ මිනිස්සු පහත් කළා සලකනවා බුදුරජාණන් කියන්නේ එහෙම පහත් කළා සලකන්නේ නැහැ මේ මිනිස්සු ඒක කියන්නේ යමක් ස්පර්ශ කළා ඒක නැතුව කාටවත් තරහට නෙමෙයි එහෙම නැත්නම් යව කෙනෙක් කියනවනම් සදාතනික පවතින ආත්මයක් තියෙනවා. ඒ ආත්මය ජීවිතෙන් ජීවිතයට මාරු වෙනවා. මේක වදාකන්න නැතු වෙන්නේ. ඒක සාස්වතයි කියලා. ඉතින් බුදු දහමසේ සඳහන් කරලා මේ මිනිසයා සීලක ඉඳලා යම් ප්‍රමාණික වෘතේක හරි කමන්නේ. සීලක ඉඳලා යම් සමාධියක ඉඳගෙන බොහෝ විවේක මනසකින් මේ දැකලා කතා කරා. නමුත් එක්කෙනෙකුටවත් බැරි වුණා මේ ස්පර්ශය කියන තැනින් ඇතුළට යන්න. රසපච්චය. එතනින් එහාට මේ ස්පර්ශ කරපු දේ ඇත්තද නැත්තද කියලා උරගා බැලීමේ ශක්තියක් කිසිම කෙනෙකුට තිබුණේ නැහැ. ඊට පස්සේ සර්වඥාසේ දේශනා කරනවා මම මේ ඒ ඒ ඒ මා භක්මජාල සූත්‍රයේ මම මේ ලෝකෙට පහළ වුණේ නැත්තම් සර්වඥාචරම මේ ලෝකෙට පහළ වෙන්නේ මේ මිනිසුන්ට අනේ චිල්ලක පල්ලා කියලා යහපු වෙන්න නෙවෙයි. අනේ මිනිස්සු ඉනේ සමාධි භාවනා කරපල්ලා කියලා අඬා වැටෙන්න නෙවෙයි. මම මේ ලෝකෙට පහළ වෙන්නේ මේ දෘෂ්ටි ජාලයේ පෙන්නලා තියලා මේ දෘෂ්ටි ජාලයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා පෙන්වන්නයි කියලා භ්‍රමජාලේ දෘෂ්ටි ජාලේ විස්තර කරලා තමයි විස්තර කරන එක තමයි සර්වඥාන්සේගේ අරම කෘත්‍ය වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඒකෙදි විශාල වැදගත්කමක් වෙනවා. අපි මේ ස්පර්ශ කරපු ටික දැන් අපි දන්නවා කියපු ටික අපි අත්දැකීම කියපු ටික Tamanටම පුළුවන් තු විවේචනාත්මකව බලන්න. Tamanට පුළුවන් දෙයකට චීන කන්නඩියක් දාලා මම මේ ස්පර්ශ කරපු දේ ඇත්තක්ද නැත්තක්ද කියලා බලා ගන්න නම් ස්පර්ශයට හේතු කාරණාව ස්පර්ශයට නිදාණය බලන්න ඕනේ. නමුත් සර්වචනසේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඊට උතුමා බ්‍රාහ්මණයන කිසිම කෙනෙකුට ඒක විශේෂ කොචර වෙලා නැහැ. ඒ ඒකට දැනගෙන ඉන්නත් නැහැ ස්පර්ශය කියන එකට ඊට වැඩිය මුලට යන්න පුළුවන් කියලා. මට මතකයි අපි නිල්ලඹ ඉන්න කාලේ අපිට ඇත්තටම කවුරක්වත් ගුරුවරෙක් හිටියේ නැහැ. අපි හැබැයි හැම කෙනා වගේ පොදුවේ පිළියරන් තිබුණා. අපේ පරම කෘත්‍ය තමයි සත්‍ය වඩන කියලා. ඉතින් ඔක්කොමලා ඒකම වේදිකාවක හිටියේ. ඉතින් එවිට මේ හොලන්ද ජාතික මහත්තයෙක් කවුරුතු 80 කමක විතර මහත්තයෙක්. එයා මේ බෞද්ධ අධ්‍යාපනය කරන්න බොහොම තලතුණා කෙනෙක්. එයා අකෝ ප්‍රශ්නයක් තමයි නැත්නම් ඒ අනුව ඉල්ලම සාකච්ඡා වෙච්චි දෙයක් තමයි අපි අර ඊයේ ගත්ත අන්තපින්ඩික සූත්‍රයෙන් ගත්ත එක චක්කුංච පටිච්ච රූපේ චුප්පජ චක්කු විඥානං තින්න සංගති පස්සෝ පසපච්ච වේදනා වේදනා යම් වේදේති තං සංජානාති යං සංජානාති සංවිතක්කේති යම් විතක්කේති තං පපංචේති ආදී වශයෙන් බුදුජානනාංශයෙන් පෙන්නලා තියෙන වීදියක් තියෙනවා චිත්ත වීති කියලා මේකට කියන්නේ අන්නේ චිත්ත වීතියේ ඇහැට රූපයක් අහුවෙලා එතෙන්ද චක්කු විඥානය කියොත් එතන ස්පර්ශයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් පෙනීම කියන ස්පර්ශය සිද්ධ වෙනවා. මේ ස්පර්ශය වුණොත් විතරයි ඒ දේ විඳින්න පුළුවන්. ඒක දැකපු දේ හොඳ දෙයක්ද නරක දෙයක්ද මනාප දමනාපද කියන්නේ. ඒක ඒ විඳගත්ත දේ විතරයි අපි හඳුනගන්නේ. ඉන්නට පස්සේ හඳුනගන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියේ අපිට සතිය හරහා යන්න පුළුවන් අඩුම තැන මොකද්ද කියන ප්‍රශ්නේ අපිට ඉතින් අපි අපේ තිබුණ දැනුමට අපි සාකච්ඡා කරේ අපිට යමක් හඳුනා ගන්න මට්ටමේදී සතුටුමත් වෙන්න පුළුවන්. හඳුනා ගත්තොත් ඒ හඳුනා ගැනීම හරහා අපිට මතකයට යනවා. අපිට හඳුනා ගන්න බැරි වුණා නම් මතකයට යන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි රැයකට හීන කෝටි ගණන් දකින්න හැටි. නමුත් උදේ වෙනකොට මතක තියෙන්නේ එකකින් අඳුන ගත්ත එකක් හරි දෙකක් හරි විතරයි අනිත ඔක්කොම මතකයට සඳහන් වෙලා නැහැ. අපි වීඩියෝ කැවිදිනකොට ලක්ෂ ගණන් මිනිස්සු දකිනවා. නමුත් අපිට මතක් වෙන්නේ අපිට අවශ්‍ය කරන මිනිහ විතරයි. අනිත් කුල්ලන්නේ මතක නැහැ. අඳුර ගැනීම සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒක අපිට සත්‍යයට ලක් කරනවා. ඊට පස්සේ මේ හඳුනා ගැනීමට ඉස්සර එන වේදනාව මේ මනුස්සයා මේ වීඩියෝ දැක්කට පස්සේ මට මනාපයක්ද පහළුනේ අමනාපයක්ද පහළුනේ කියන එක සතියට ලක් කරන්න පුළුවන්. එතකොට මේ දැකි මේ මනුස්සයාගේ හැමෝම සිදුනේ දැකීමක් කරාද ඇසීමක් කරාද ගඳ රස පහසක් කරාද කියලා ඇතිවෙච්ච ස්පර්ශය චක්කු සම්පස්සයද්ද සෝත සම්පස්සයද්ද කියන එකත් හොඳට සැලකිලිමත් වුණොත් ඒ වෙලාවේ අල්ලන්න පුළුවන් ඉන්නේ හට යන්න බෑ. ඉන්නේ හට කොතනේ ආය මොක කොතන සත්‍ය පිහිටවන්නේ කියලා අපි එතනදී හිතාගත්තා මේ පස්සය තමයි අල්ලන්න පුළුවන් අන්තිම මූල ආශ්‍රයෙන් ඉහට යන්න බෑ කියලා. ඉතින් ඒක ඇත්තට මගේ හිතේ ගොඩාක් කල්යනකම් තැම්පත් වෙලා තිබුණා සතිය පිහිටවනකොට යමක් ස්පර්ශ කරපු තැන ඉඳලා තමයි අපිට ඒක සතියට ලක් කරගන්න පුළුවන්. ඒ ස්පර්ශ කිරීමට ඉස්සලා කොටස tire පිටිපස්සේ තියෙන නාඩගම පේන්නේ නැහැ. ඉතින් මේ මේ මහනිදාන සූත්‍රයේ මුල් කරගෙන ওই කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කරන ධර්මදේශනාවක මුන්නාන්සේ මේක අභියෝගයට ලක් කරා. ලක් කරලා කිව්වා සර්වඥන්සේ පහළ වෙන්න ඉස්ලාම මිනිස්සු හිතුවේ ස්පර්ශයෙන් ඔබට යන්න බෑ කියලා. ස්පර්ශ විනිවිදින්න බෑ කියලා. ඒ නිසා ඒ මනසෝ විවිධ දෙටි මත තම තමන්ගේ දැනුම් සම්භාරය හැටියට මත ඉදිරිපත් කරා. ඒක ඉන්නහට පරීක්ෂා කර බැලීමට උරලා බැලීමට ක්‍රමයක් තිබුණේ නෑ. නමුත් සර්වඥන් වහන්සේ අපට මේ ථේරවාදී භාවනා කරන අපට මේ ස්පර්ශයේ විනිවිදින හැටික් පෙන්නනවා. ඒක නිසා විනිවිදිය හැකි කියන එක. ඒක මට හරි ලොකු පුද්ගලයෙක් වශයෙන් මට ඒක ලොකු නවමුතාවයක් තිබුණා, අභියෝගයක් තිබුණා. සතියෙන් පුළුවන්ද සතියට පුළුවන්ද ඔය ස්පර්ශයට හේතු වෙන නාම රූප ඒ කියන තැනට සතිය ඒ කියන තැන දක්වම සතිය පිහිටවන්න කියලා. ඉතින් ඒක ඒ විදිහට ඒ ඥානං සංස්කෘතික ඉදිරිපත් කිරීම හරහා ගුරුමිදී භාවනා කරනකොට හම්බෙච්ච ඒ ස්වාමීන් වහන්සලා කරන විස්තර ටිකුත් එක බලනකොට මම මතයක් වශයෙන් පිළිගන්න තිබුණ නැති වුණාට ඒකට අවශ්‍ය අඩුම කැඩුම ටික තියෙන බව තේරෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් මෙතෙන්දි මම අපි කරන සාමාන්‍ය ආනපනසති භාවනාව තේරුම් අරගත්තොත් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ ආස්වාද ප්‍රසවාස දෙක අපි යම් විදිහකට මූලික එදුමකින් මුහුණට මුහුණ දාලා අල්ලගත්තයි කියලා හිතමු. එනේන ආස්වාසය, එනේන ප්‍රසවාසය ඉස්වාසයේ යුක්තෝ දැන් ඊගාවට එන්නේ ප්‍රසවාසය මට මේක දැක ගන්න පුළුවන්. අත්දක ගන්න පුළුවන්. ඊගාට එන්නේ ආස්වාසයක ඒක මට අත්දක ගන්න පුළුවන් කියලා අපිට විශ්වාසයේ පහළ වෙන වෙලාවක් එනවනේ. අපි ඒකට කියනවා මේ අරමුණට මුහුණට මුහුණ දාලා තියාගෙන ඉන්න පුළුවන්. සද්ද නැතුව නෙවෙයි, හිතේ නැතුව නෙවෙයි, වේදනාවක් නැතුව නෙවෙයි. නමුත් අපි දන්නවා යෝගාකට අවුල් පාස කරගන්න තු හිත කරදර කරගන්න නැතුව එනින ආස්වාස, එනින ප්‍රස්වාස. එහෙම නැත්නම් එනින වමයි මේ දක්න කියලා සක්මණේදී අල්ලගන්න පුළුවන් විශ්වාසයක් වෙන තැනට ගියයි කියලා හිතමු. ඒ ගියාට පස්සේ ඒ කෙනා මේ ආස්වාසේ හට ගැනීම බලන්න හිත යොමු කරනවා. ආශ්වාසය කියන එක නොතිපිච්ච තැන ඉඳලා බිම්මල පෙබිලා එන වගේ සුලිසුලක් මතුවලා එන වගේ කොහේ ඉඳලාද මේ ආශ්වාසය මතුවලා එන්නේ ඊට පස්සේ මතුවෙච්ච ආශ්වාසයෙන් අපි ඔය කලින් සඳහන් කරපු විදිහට නාස්පුඩු පුරවාගෙන ඇතුළට යනවා තේරෙනවා ඊට පස්සේ ඇතුළට යන වැඩ පිළිවෙල නිමාවක් තියෙනවානේ ඒ නිමා වුණාට පස්සේ ඒක මේ කපුරු පුච්චු තනක සඳහනක්වත් නැතුව ගෙවිලා ගියා වගේ ආස්වාසේ 100%ක්ම ගෙවිලා යනවා කිමිල කියලා පොඩි හිස්තනක් තියලා ඕන ප්‍රශ්වාසය පටන් ගන්න. ඊට පස්සේ ප්‍රශ්වාසයේ නාස්පුඩු ප්‍රවාහයෙන් ප්‍රශ්වාසය ගෙවෙන තැනට යනවා. මේක ඉතින් අර අනපන අල්ලගත් එක්කනට තියෙන අතිරේක දක්ෂකම තමයි. අල්ලගත් ආශ්වාස ප්‍රශ්වාසයේ මේ මුල, මේ මැද, මේ අග කියලා ඒකේ විස්තර බලන එක අපි මේක සම්බන්ධ කරගත්තේ දරුවචනාංශගේ සතිපට්ඨාන සූත්‍රයේ සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති සබ්බකාය පරිසංවේදී පසසි සාමිත සික්කත කියන එක. එතකොට සරුවච්චන්හන්සේ මේ නිදාන සූත්‍රයේ මෙන්න මේම උපකරණ හතරක් දෙනවා අපිට. මේ හට ගන්නා වූ ආස්වාසේ බලන හැටි, හට ගන්නා වූ ප්‍රස්වාසේ බලන හැටි, හට ගන්නා වූ ආස්වාසයක් ගෙවිලා යනකොට මොකද වෙන්නේ? හට ගන්නා වූ ප්‍රස්වාසයක් ගෙවිලා යනකොට මොකද වෙන්නේ කියන එක දැක ගන්න ලස්සන ප්‍රශ්න හතරක් අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් අහනවා "ඒ ආනන්ද ආකාරයේ, ඒ ලිංගේ, ඒ නිමිත්තේ, ඒ උද්දේශේ." නාමකායස නාමකායස පටික සම්පස්සම්පඤ්ඤ නාමකායස උද්දේශී නාමකායස පඤ්ඤා පඤ්ඤා පඤ්ඤාති හෝති කිය. ආනන්ද යම් කිසි කෙනෙකුට මේ ආස්වාසය කියන මාත්‍රකාව පැනෙන්න නම් දැනෙන්න නම් ස්පර්ශ කරන්න නම් ඒක යම් කිසි ආකාරයක් කරා ඒක යම් කිසි ලකුණක් කරා ඒක යම් කිසි නිමිත්තක් කරා ඒක යම් කිසි මාතෘකාවක් කරා තමයි අපි ඒකට මේක ආස්වාස කියලා අල්ලගන්නේ. ඒ නිසා ආස්වාසයක් රූප ධර්මයක් මේ කතා කරන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. මේ වායෝ පොට්ටබ්බ ධාතුව මේ ආස්වාසය කියලා අල්ලගන්න අල්ලගන්න අපි ඒකේ ආකාරය දකින්න ඕනේ. නිම් මේකේ ලකුණ දකින්න ඕනේ. එයින් ගත හැකි නිමිත්තක් තියෙන්න ඕනේ. ඒකට දිය හැකි නමක් තියෙන්න ඕනේ. අන්න ওই හතර තියෙන වෙලාවේදී මේ ආනමං ආස්වාසිය දැක්කා කියලා Tamanට එතන නම් කරන්න පුළුවන්, ලේබල් එකක් ගන්න පුළුවන්. එතකොට අපිට මේ තොරතුරෙන් දැනගන්න පුළුවන්. එතකොට ප්‍රස්වාසය දකින්නකොට ආස්වාසයේ ආකාරයෙන් නෙවෙයි ප්‍රස්වාසයේ. මේක වෙන ආකාරයක්. ආස්වාසයේ ලිංගය නෙමෙයි ප්‍රස්වාසයේ තියෙන එක වෙන ලකුණක්. ආස්වාස නිමිත්ත නෙවෙයි ප්‍රසවාසය දෙනික වෙන්නේ ලකුණ ආස්වාස උද්දේශය නෙවෙයි ප්‍රසවාස ගැන ප්‍රසවාසය කියලා ආස්වාස ගැන ආස්වාසය කියලා වගේ මේ විදියට අරමුණක් වින්කොට හඳුනා ගැනීම කියන නම මෙතෙදි මම පාවිච්චි කරනවා ලේබල් කරනවා කියන එක එහෙම නැත්නම් නාමකරණය එහෙම නැත්නම් මාතෘකාවක් දීම කරනකොට ਸਰුවඥතා ඥාණය උනාසිකන මෙන්න මේ ලකුණු හතරක් කරා මූලික උපමාන හතරක් කරා තමයි අපි මේ එක එක දේවල් අනිත් එකේ වෙන් කරලා හදාගන්නේ. ඒවට කියනවා ආකාර, තිංග, නිමිටි, උද්දේශ. ආකාර කියන වචනේ අපි සිංහලෙම කියන ආකාරය කියලා. ලිංග කියන වචනේ අපි සිංහලෙන් ගන්නෙ ලකුණ කියලා. ඒකට අපි ලකුණක් දානවා. එහෙම නැත්නම් නිමිත්තක් ගන්නවා. අරකින් මේක වෙන් කරලා හඳුනන නිමිත්ත අරමුණ කියන නම් අපයිට පස්සේ උද්දේශයක් තියෙනවා. අඹට කියන්නේ මම ඊට පස්සේ ආශාසය කියලා. ඊට පස්සේ ප්‍රසවාසයේ ආකාර ලිංග නිමිච්ච කරලා උඹට කියනවා ප්‍රසවාසය කියලා. ඒ දෙක වෙන් කරගත්තට පස්සේ අපි දන්නවා දැන් නාමකරණය. ඉතින් මේක ඉතාමත්ම වැදගත් සංවේදනයයි. මේ සංවේදනීය කම්පියුටර් සයන්ස් එක එහෙම නැත්නම් මේ මේ තොරතුරු තාක්ෂණය එහෙම නැත්නම් මේ මිනිස්සුયો එක දෙකින් වෙන දෙකට හරවන්න කරන කතා මේ සේරම පටන් අරගන්නේ ඒ කට්ටියත් එක්ක මනසේ මනසට මේ සාකච්ඡාව යන්නේ අදාළ සිද්ධියත් එක්ක නෙවෙයි සිද්ධියේ ආකාරයක් අරගන්නවා සිද්ධියට ලිංගය ලකුණක් දෙනවා සිද්ධියට අරමුණක් නිමිත්තක් කරගන්න නමක් දාන ඊට පස්සේ ඒහලා තමයි ගමන යන්නේ සම්පූර්ණ මැතමැටික්ස් එක නැත්නම් ගණිතය ආත්‍ය සම්පූර්ණ සංඥා කොට කියන්නේ ඒකම කම්පියුටර් කියන්නේ සම්පූර්ණ සංඥා කොටක එහෙම නැත්නම් අපි අකුරු ශාස්ත්‍රයේ එහෙම නැත්නම් චිත්‍ර කලාව කොයි එකෙත් තියෙන්නේ ආකාර ලිංග නිමිත්ත උද්දේශ කියන හතරයි ඒ නිසා ස්පර්ශයක් ඇති වෙන්න ධර්මචර්යසේ සඳහන් කරනවා. ඒ ස්පර්ශයේ තියෙනවා නාමය හා සම්බන්ධ කොටසක්, රූපය හා සම්බන්ධ කොටසක්. යම් දෙයකට වෙනම නමක් දෙන්න නම් ඒ දෙයට ආවේනික වූ ආකාරයක් තියෙනවා. ඒ දෙයට ආවේනික වූ ලකුණක් තියෙනවා. ඒ දෙයට ආවේනික වූ නිමිත්තකරණයක් තියෙනවා. ඒ දෙයට ආවේනික වූ නමක් තියෙනවා. එන්න අපි දන්නවා අපි ආව දැක්කා. කඩාකාරය මෙහෙමයි, යාගේ ලිංගය මෙහෙමයි, යාගේ නිමිත්ත මෙහෙමයි කියලා කියන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ වගේම සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා ඒ ඒ විදිහටම ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶයක් නැති වුණොත් මේ හොඳට තිබුණා දැන් ආශාසෙත් තිබුණා ඒකට මේ ආකාරයේ මේ උස්මක් වලක් පටන් ගන්න ආකාරයේ තිබුණා ඒකේ ලිංගයක් වශයෙන් අපි ඇතුළට පීරාගෙන යන ගතිය දැක්කා ඒක නිමිත්තදී අපි දැනගත්තා මේ සත්‍යයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි ප්‍රසවාස නෙවෙයි ආස්වාසේ අල්ලන්න පුළුවන් යම් අරමුණු කරන්න පුළුවන් නිමිති ලකුණක් තියෙනවා අපි ඒකට ආස්වාස කරනවා කියලා නම් කිරීමක් මෙනෙහි කිරීමක් කරා යම් වෙලාවක ඒ ආකාරය නැත්නම් යම් වෙලාවට ඒ ලකුණ නැත්නම් යම් වෙලාවට ඒ නිමිත්ත නැත්නම් යම් වෙලාවට ඒ නම් කරගන්න බැරි නම් එතකොට ආස්වාසය ස්පර්ශ කරගන්න පුළුවන් ද කියලා. ඒ ආස්වාසිය අල්ලා ගන්න ගත්තේ ලකුණු හතර යම් වෙලාවක නැත්නම් ඒ නාමකරණය කරන්න බෑ. ඒක අනෙක් පැත්ත සරුවත් යන සීට පැසනා කරන ආනන්ද සාංශිකේ වල පස්සේ ආනන්ද සාංශ කියනවා ඒ ආකාර limit ලිංග උද්දේශ නැති වෙලාවක අපිට ඒක ආය ස්පර්ශ කරන්න බෑ. ආය ඒක සංනිවේදනය කරගන්න බෑ. ඒ වගේම තමයි යම් ආකාරයක යම් ලිංගයකින් යම් නිමිත්තකින් යම් උද්දේශයකින් ඒ නම් කරපු දේ අත ගන්න පුළුවන් ගතියක්, අල්ලල බලන්න පුළුවන් ගතියක්. ඒක ස්පර්ශ කරන්න පුළුවන් ගතියක් තියෙනවා නම් එතකට ඒක කියනවා ඒ ඒකේ පටික සම්පස්සේ කියලා. ඒ පටික සම්පස්සය ප්‍රත්‍යක්ෂ කරගන්න නම් අපිට ඒ ආකාරය දකින්න ඕනේ ලිංගයේ නිමිත්ත. ඒක අල්ලා බලන්න පුළුවන් ගතියක්. තිබුණොත් තමයි මේ නම හීනයක් නෙවෙයි මනෝ විකාරයක් නෙවෙයි මෙන්න මේ ආකාරයටයි මම මේ නම දුන්නේ මෙන්න මේ ලකුණටයි මම නම දුන්නේ මෙන්න මේ ලිංගය ලිංගිතය නිමිත්තටයි නම දුන්නේ කියලා අල්ලා බලන්න පුළුවන් ගැතියක් තිබුණොත් තමයි අපි මේ කතා කරන දේ ප්‍රත්‍යක්ෂයක් පැනෙන දෙයක් තියෙන දෙයක් වඩපත් වෙන්නේ ඒක නිසා ඒ ආකාරයේ නිමිතියේ ලිංග උත්තේ සහරහා අපි කතා කරන හැම වචනයකටම අපිට ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂය පටිඝ සම්පස්සේ කියලා සරුවත්වන්සේ සඳහන් කරන්නේ. පටිඝය කියලා කියන්නේ කෙතෙන ගතිය, හැපෙන ගතිය. සාමාන්‍යයෙන් පටිඝය කියන්නේ ද්වේෂයට. මෙතන තියෙන්නේ ඒ කියලා හැපෙන හැටි. ඒ නැත්තම් අපි සාමාන්‍යයෙන් ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා ඇහැට රූප ආදාන බලන්න බෑ. ඇහැට තියෙන්නේ බාහිර තියෙන වර්ණ රූපයක්. ඒකේ සටහන හෝ ආකාරය ඇවිල්ලා ඒ දෘෂ්ටි ප්‍රතානේ වදින්න එපාය. ආපాతගත වෙන්න එපාය. මුලිච්ච වෙන්න එපාය. එimhe වැදුම් නැත්තම් රූපයක් බලන්න පුළුවන් ගතියක් ඇහෙන්නේ නැහැ. ඒ වගේ මේ දැකපු දේ මේ ආකාරයි, මේ ලිංගයි, මේ නිමිති, මේ නමයි කියලා ඒකට අදි මට බැඳින මද්දුක් නැත්තම් අපිට ඒ දැකපු දේ අනිත් එකේ වෙන් කරලා කාටට විස්තර කරන්න බෑ. අන්න ඔය දෙකට සර්වඥාන්සේ ලක්ෂණ නම් දෙකක් දන්නවා. අධිවචන සම්පස්සේ කියන්නේ නාමකරණය. අධික සංපස්සේ ඒක අත්දකින්න හැටි. ඒක අත්විඳින හැටි. ඒක ගැටෙන හැටි. මෙන්න මේ ලස්සන මේ විස්තර කරලා සබතනාසේ ආනන්ද හඳුන ගන්නවා ඒ විදියට ඇහැට රූපයක් ගත්තොත් එහෙම එහෙම ආකාරයක එහෙම ලිංගික කියන්නේ මිත්‍යක උද්දේශික වැදීමකින් තොරව ඇහි රූපයක් පැන නගින්න පුළුවන් කියලා. ඇහැට බැහැම රූප බලන්න. මේකයි අන්ධකාරයෙන් දැති අපිට රූප පේන්නේ නැහැ. මොකද මොකක්ද ඇවිල්ලා වදින්නේ. මෙන්න මේ දෙක විස්තර කරාට පස්සේ සර්වඥාන්සේ සඳහන් කරනවා. මේ විදියට ආකාර ලිංග නිමිති උද්දේශ නැත්නම් අදිවචන සම්පස්සෝ කටික සම්පස්ස ඒ ඉන්ද්‍රිය පහළ වෙන්නේ නැහැ. ඇහැ තිබුණට අපි අන්ධකාරයේ හිටියොත් එහි දැකීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඇහක් තිබුණට එළියක් තිබුණට දකින්න පුළුවන් දෙයක් නැත්නම් දකින්න දෙයක් නැත්නම් ඇහැට පෙනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේකට ලස්සන නිදර්ශනයක් තියෙනවා අපි තව ටිකකින් එළියට ගිහිල්ලා අභ්‍යවකාශයේ බැලුවොත් අභ්‍යවකාශයේ පේන්නේ අන්ධකාරයක් විදිහට අපිට. කරෝල කියලා අපි කියනවා. රෑ කරෝල කියලා කියනවා. නමුත් මේ සූර්යාගේ පිටින ආලෝකය නිසා මුළු අභ්‍යවකාශයේම තියෙන පූර්ණ ආලෝකයට. නමුත් ආලෝකේ පරාවර්තනය කරන දෙයක් නැති නිසා ආලෝකයේ වශයෙන් අපිට දකින්න බැරි නිසා අපිට පේන්නේ ආලෝකයේ අන්ධකාරයක් විදියට. ඒ නිසා ගියොත් අවකාශයට චන්ද්‍රිකාවක් අපිට චන්ද්‍රිකාව දිලිසිලා පේනවා. මේ චන්ද්‍රිකාව නෙවෙයි දිලිසෙන්නේ සූර්යාලෝකේ පරිවර්තනය වෙනවා චන්ද්‍රිකාව හරහා ඒකට අපිට චන්ද්‍රිකාව පේනවා. එහෙම පරාවර්තනය කරන්න යමක් නැත්නම් අවකාශයේ පූර්ණ ආලෝකයක් තියෙනවා පේන්නේ. මෙන්න මේ වගේ සන්දර්භ මේ පසු කාලින ඇත්තටම මේ මේ විද්‍යාවමකින් කරපු දේවල් ඒ නිසා ඇහැට මුලිච්ච වෙන්න දෙයක් නැත්නම් ඇහැට රූප බලන්න බෑ මනෝ මනසත් නම් බලන්න පුළුවන් ඒකම කනට ඇහෙන සද්දයක් නැත්නම් කන රත් හදන්න බෑ ඇහෙන සද්දේ මේ ආකාරයි මේ ලිංගයි මේ නිමිත්තයි මේ නමයි කියලා මනසින් දුන්නට පස්සේ ඇමරිකේට මම අසවල් ගෑනු කෙනායි කටහඬ ඇහුවා. අසවල් පිළිමි කෙනායි කටහඬ ඇහුවා. අසවල් ගායකාවගේ, අසවල් ගායකයාගේ, අසවල් දේශපාලනඥයන්ගේ ආදිවාසී අපිට හරියට ඡන්දේ කලබේට වගේ වෙන් කරලා කියන්න නම් ආකාර, ලිංග, නිමිති, උද්දේශ ටික අවශ්‍යයි. ඒ වගේම නාසයට, දිවට, කයට, මනසට තියෙන සෑම දෙයකම මේ අධිවචන සම්පස්ස සහ පටිඝ සම්පස්ස කියන මේ දෙකේ එකතු වෙන තමයි අපි මේ ස්පර්ශ කරනවා අත්විඳිනවා, දකින්නවා කියන කටයුත්තක් වෙන්නේ. ඒ නිසා මේ අදිවචන සම්පත්ත සහ පටික සම්පත්ත නැත්තම් විතර අත්දැකීමක් නැහැ කියන එකයි කියන්නේ. එතන නිවන තියෙනවා. යමක් අත්දකින්න තාක්කල් නිවනක් නැහැ. ඒ අත්දැකීම හරහා අපි රාග ద్వේෂ මොහ පහල කරනවා. ඒ නිසා මේ දේවල් හරහා අපිට ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නැති දැනකට යන්න පුළුවන් නම් මේ ජීවිතේකින් මේ අපේ ජීවන නිවන් දකින්න පුළුවන්. ඉතින් ඒක නිසා භාවනාව කරා විපස්සනාව කරා අපි කොහොමද මේ ආකාර ලිංග නිමිති සහ උද්දේශ කියන එක විනිවිදි කොහොමද ඒක හරහා බලන්නේ කියලා බැලුවොත් අපිට පේන්නේ අපි භාවිතයක් කරන්නේ ලෝකයේ මේ රූප තියෙනවා තියෙන නිසා පේනවා තියෙන දේ තමයි පේන්නේ පේන දේ තමයි තියෙන්නේ කියන පදනමෙන් තමයි මුළු භෞතික විද්‍යාවම හැදිලා තියෙන්නේ ඉතින් ඒක කොයි දරුවකට උගන්වන එක විශේෂ පාඨමාලාවක් මේ ඉස්කෝලේ. නමුත් සරුවචනාංශයේ මේ ඉදිරිපත් කරන නීතිය හැටියට තියෙන දේ නම් පේන්නේ, පේන දේ නම් තියෙන්නේ, හීනේදී මොකද වෙන්නේ? තියෙන දෙයක්ද පේන්නේ? ওই පේන දේ තියනවාද? නැගිටලා බලනකොට හීනෙන් ඉන්නකොට නම් අපි දඟලනවා, කලබල වෙනවා, ධාඩිය දානවා, ඒක බුද්ධි විදිනවා. හරියට ඇත්ත ලෝකේ වගේ. තාවදී මම බලනකොට මේක තිබිච්ච දෙයක් නෙවෙයි පෙන්නලා තියෙන්නේ. ඔය හැඟුම් බර වෙලා තියෙන්නේ. ඒකට මොකද වෙලා තියෙන්නේ? ඒකට මායාකාරයක් මායා දර්ශනයක් පෙන්නකොට ඒක තියෙන දේ පෙන්වන්නෙත් නෑ, පේන දේ තියෙන්නෙත් නෑ, හුදු අස්පන්දුමක් තියෙන්නේ. අපි ඒකේ තියෙන නවතා වෙන්න සාලිත්‍ය වල බලනවා. ඒ වගේම මිරිඟුවක් දකිනකොට එතන තියෙන තද වාතයක් කැකෑරිලා පේන්නේ ජල තරංගයක් වගේ. ජල ධාරාවක් වගේ. ජලයක් වගේ. ඒ නිසා ඈත ඉඳලා බලනකොට මෝ පිපාසාව සංසිඳ වන්න බිරිගෝ පස්සේ දුවනවා. නමුත් මොහා දන්නේ නැහැ. මොහා නෙමෙයි තමයි මිනිස්සු දන්නේ නැහැ. කොච්චර දිව්වත් බිරිගෝ සහ මොහා අතර පරතරය අඩු වෙන්නේ නැහැ. දුවන්න දුවන්න බිරිගෝ දුවනවා. නමුත් ගිහින් යන්න පුළුවන් උනායි කියලා හිතමු. මිනිසෙකුට මේක දැන මෙයා මේ මොහොතුන මෙතන මිනිපත් තියෙනවා වගේ කියලා බැලුවොත් ඇත මෙතන ගියාට පස්සේ තියෙන වතුර නෙමෙයි 10ක්. වෙන්නේ මොකද දෝල දෝල ඇති වැටලා මැරෙන එක. ඒ වගේ තමයි මේ ලෝකයේ තියෙන හැමදේම පේන්නේ නැහැ. පේන හැමදේම තියෙන්නේ නැති නිසා දරුවත් අංශයේ ද්වේතාන පස්සනා සූත්‍රය සඳහන් කරනවා. ෘත්තඥය මේ ලෝකයක් තියෙනවා කියනවා නම් ඒක ඇති දෙයක් නෑ ඒක ශූන්‍යයි කියලා. පුතත්ජනයට තේරෙන්නේ නැති වුණාට ආර්ය ලෝකයේ නිවනක් තියෙනවා කවදාකවත් ඒක පුතත්ජනයට පේන්නේ නැහැ. ඒ තරමටම අන්ධ භූතයි මේ ලෝකය. තියෙන දේ නෙවෙයි, පේන්නේ පේන දේ නෙවෙයි තියෙන්නේ. ඒ නිසා පුතත්ජනයා තියෙනවා කියලා යමක් තියෙනවා ආර්ය ලෝකයේ ඒක තුච්චයි. ඒකට කියන්නේ රිත්යි, තුච්චයි, අනත්තයි, පරත් පරයි. නමුත් ආර්ය ලෝකේ පවතිනා වූ මේ නිවන යෝගා මේ භාවනා කරන කෙනා මොන චීන කන්නඩි දාලා බලුවා පේන්නේ නැහැ. නිසා ඒගොල්ලෝ කියවොත් එහෙම චීන දෙ පේන්න ඕන, පේන දෙ තියෙන්න ඕන කියලා කවදාවත් පුතජනේ නිවන හොයන්න යන්නේ නැහැ. මොකද යාගේ එයාට විශේෂෝචක නැහැ. අන්න මේ ටික අපේ තර්ක ඥාණයට දාලා එහෙම නැත්නම් චින්තාමය ඥාණයට දාලා මේ ਸਰවඥාන්සේ මොකද්ද අපිට කියන්න හදනවා අපි මේක පොඩ්ඩක් උත්සාහ කරලා බලමු ශ්‍රද්ධාවෙන් ప్రత్యක්ෂේන කම් කියලා ඊදිච්ච කෙනෙක් අර කියාපු කාලෙට ආශ්වාසයට හිත යොදන එකෙන් හම්බෙන ලාභයක් බලාගන්න නෙවෙයි ස්තිලෝකයක් සම්මානයක් බලාගන්න නෙවෙයි වෙන විදිහකට කියනවා මේ ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බෙන වැඩ පැත්තක තියලා ආනපාන බලනවා කියමු මේ මනසට ඇත්තටම වදින්න වටිනවා මොකද ඒ තරම්ම අපි මේ ලෝකේ කාමයේ පිටිපස්සේ දුවන ලාභයට සත්කාරයට සම්මානට සිලෝකයට ඕනේ යකෙක් පාර ගන්න කැමති. ඉතින් ඒ සියලු වැඩ බහා තබලා යම් කිසි කෙනෙක් ආශස් ප්‍රසවාසී බලනවායි කියලා කියන්නේ දාන දිනකට වැඩි ලොකු අද්දාවක් නේ. සීල් රකින්නට වැඩි ලොකු අද්දාවක් නේ. සාමාන්‍ය භාවනා කරනකට වැඩි ලොකු භාවනාවක් මෙතන කෙරෙන්නේ. ඒ නිසා බුදුහාමගේ ලොකු ගෞරවයක් නැති. නමුත් බෞද්ධය දිහා බලන්නකො මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ බෞද්ධයන්ගේ තුල දානයකට කිව්වොත් එහෙම බස් එකක් දෙකක් පුරවන තරම් සෙලඟ ගන්න පුළුවන්. සීල් රකින්න කිව්වම සෑහෙන කොටසක් ඇතුළේ භාවනා කරන්න ගියාම ඇහිදල් කූඩේකට මේ ලාහකට ගෙම්බකද කරනවා වගේ අවුල්ලන්න කපයි අල්ලන අල්ලන කනපයි මොන විදිහකට එන්නේ ඇත්තටම පහුගිය දවස්වල අපි තිබ්බා මේ ලංකාවේ මීටර නලු නිලියන් සඳහාම භාවනා වැඩ පිළිවෙල ඉවර කළේ වරණ පස්සේ ඒක නළුවේ ප්‍රධාන නළුවේ කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මම මේ මයික් එකට එම් බයි මිනිහෙක් නෙවෙයි පිරිසට වයි මිනිකුත් නෙවෙයි නම් මගේ නම් ඇඟ හීතල වෙලා තියෙන කිව්වා දැන්. මට ලබකෝලයක් ඇවිල්ලා තියෙන කිව්වා කවදාකවත් නැත්තම් මේ මම අද තමයි කිව්වා මම අම්මා තාත්තා බුද්ධ ආගමේ තාත්තා නෑ අම්මා බුද්ධ ආගමේ තාත්තා කතෝලික ආගමේ අන්තලකට ගිහිල්ලා ස්ථාන කියලා අටදෙල් තමයි තෝරන්නේ අර්ථයි. මොකද අපි නළු නිල නිසා ওই පන්සල ටිකක් කැමරා කාර්ය පිළිබඳ වෙනවා කවදාකවත් ඉතිකක් නැහැ. දැන් ඔබ වහන්සලා ගහට ඇවිල්ලා අපි අටසිල් රැක්කම ඒක ලොකුම ලොකු දෙයක් කියලා. ඊට පස්සේ එතන සංවිධායකාව ගැන කතා කරලා කිව්වා මේ අසවලා යහනිසයි මම මෙතෙන් ආවේ එයා කරගෙන යනවායි කිව්වා මේ නළුව නිලියන් සඳහා කටහඬ සූදානම් කිරීමේ පුහුණු වැඩපිළිවෙලක් එක එකක් දෙන්නේ නැතුව පාඩමාලා නිකන්ලු කරන්නේ. එංගලන්තේ ලක්ෂ 4ක් ගන්නවලු ඒකට. මෙහි ඉඳලා යනවලු එහෙ. ඊළඟට සම්බන්ධ වෙලා යනවලු මේ මාස නිකන් උගන්නන්නේ කවරුවක්වත් දෙන්නේ නැතිව. මට බුදුම ඊව භාවනාවට මෙච්චර සෙනඟක් ඇවිල්ලා හිටපෙගෙන කටහඬ පුරුදු කරන එකට ඔච්චර සෙනඟ නැහැ. එන මිනිස්සු පැල්ලෑම. භාවනා කර සංවිධානය කරපේ කරන තමයි තේරෙන්නේ මේ බුදුහාමුදුරෝ කියාපු දේ. මේ ලිංග ආකාර නිමිත්ත උද්දේශහරහා අරමුණ හදාරන්න අරමුණ කොට කරලා යරුණේ තියෙන නිමිත්ත අල්ලගන්න ආකාරය අල්ලගන්න උද්දේශය අල්ලගන්න ලිංගය අල්ලගන්න කරන පරිශ්‍රණේ උගව දෙනකොට වෙන්නේ කිසිම ලාභයක් කිසිම සත්කාරයක් කිසිම සම්මානයක් කිසිම සිලෝකයක් හම් වෙන්නේ නැති නිසා මේක මේ කාලකන්ණිගේ වැඩක් වෙන දෙයක් කරන්න බැරිව ඉන්න මේ නෝන්ජලින්ගේ වැඩක් අපිට ඒ වෙනකොට ගොඩාක් වැඩ තියෙනවා කියලා කියනවා නමුත් මම පෙන්නන්න හදන්නේ අපිට මේක කොච්චර දුරට මේ වගේ යෙදී පැහැදී සැදී පැහැදී කටයුතු කරනකොට අල්ලන්න පුළුවන්ද කියලා අපි මේ මේ පිළිච්ච ආස්වාස ප්‍රසවාසයේ පිළිච්ච දේ ඒ කියන්නේ ආකාර ලිංග නිමිති වශයෙන් අපි ආස්වාසේ ප්‍රසවාසයේ වෙන් කරගන්නවා. මේකට ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කර ගැනීම සඳහා පාවිච්චි කරන මේ ආකාරය කියනවා ආකාර පඤ්ඤත්ති කියලා. ඒ වගේම සංධාන පඤ්ඤත්ති කියලා කියනවා සටහ. අපි මුළු ලෝකෙම sannivedana වෙන්නේ මේ ආකාර සහ සංධාන කියන දෙක හරහා තමයි. අපි සටහන් මාර්ගයෙන් තමයි කණ දෙනු කරන්නේ කතා කරන්නේ. ආකාරහරහ තමයි. එහෙම නැත්තම් කියනනම් ඇහැට මේ රූපයක් වැදුනට කවදාකවත් පෙනීම සිද්ධ වෙන්නේ ඇහි නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ මොලේ එතන තියෙන ස්ථාන දැන් හොයාගෙන තියෙන 16 පොලක් විතර. ඒකට යනවා ඒ තොරතුර චක්කුස් මේ මේ ස්නායු හරහා. යන්නේ රසායනිකයක් විදිහට. එහෙම නැත්තම් යන්නේ විද්‍යුත් චුම්බක ශක්තියක් විදිහට. ගියාට පස්සේ එතනදී ඒ රසායනිකය එහෙම නැත්නම් ඒ විද්‍යුත් චුම්බක ශක්තිය පරිවර්තනය කරලා බලනවා ඊට කලින් පරිණාමයේදී මිනිස්සයා අත්දකින්නද ඒහා සමාන ඒ රසායනික හෝදේ ඇවිල්ලා තියෙනවා කියලා බලලා එතන තමයි කල්පනා බලන්නේ මේ දකපු දේ සුන්දරයිද දුකක්ද බයක්ද ලාභයක්ද ඉස්ත්‍රියවද පුරුෂයෙක්ද කියලා විනිශ්චය යන්නේ මුලින් ඊට පස්සේ මේ පණවිඩේ එනවා ඇහැට ආවට ආවට පස්සේ තමයි එයා දකින්නේ මේ දැක්ක ස්ත්‍රියාවක් ස්ත්‍රියමා දෙසට එනවා ඒක ලස්සනයි එහෙනම් තමයි මම දෙසින් යනවා එහෙම නැත්නම් මේ පුරුෂයෙක් දකින්න කියලා කටවිද සිද්ධ වෙන්නේ සම්පූර්ණ මේ ආකාරහරහා ලිංගහරහා නිමිත්තහරහා උද්දේශහරහා නිසා මොළයේට කවදාකවත් ඇහැට පේන දේ යන්නේ ඒකට යන්නේ විද්‍යුත් චුම්බක ශක්තියක් විතරයි ඒ නැත්නම් රසායනික ශක්තියක් විතරයි එතන කටයුතු උනාට පස්සේ අපි දැක්කා කියලා කටයුතු කරනවා නමුත් සිද්ධ වෙන්නේ ඒක ලිංග නිමිති ආකාර හරහා. ඉතින් ඒ නිසා අපේ මොළයට යම් කිසි විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයකින් දෙන්න පුළුවන් නම් ඒ බලන තැනට ෂොක් එකක් ඒට රූප පේන්න ඉඩ තියෙනවා. ඒ අදාළ රූපෙ තාම ඒ තරම් දියුම් වෙලා නැහැ අපි. නමුත් අපි කියන්නේ තරු ඉදිනවා අයියේ. වැදුනා ෂොක් එකක් මට තරු ඉදිනවා කියලා කියන්නේ තරු පේනකොට වගේ එකක් ගිහිල්ලා ඔළුවට. ඒ වගේ දැන් හොයාගෙන යන්න හදන්නේ. මේ යම් යම් තරංග මොලේට වැද්දි විවිමහරහා ඒ මනුස්සයාට ඇහැට රූපයක් පේන්න ආසේ පේන්න පටන් ගන්නවා. ඒක තමයි ඇත්තටම හීන බලනකොට සිද්ධ වෙන්නේ මොලේ තරංග එනවා. ආවට පස්සේ ඇත් දෙක වහලා රූප මොනක්වත් පේන්නේ නමුත් හොඳ ලස්සන ත්‍රිමාණ රූප දික් දැකලා අපි ඒ හීන ලෝක රස විඳින්නේ. ඒ ඩිකෝඩින් සිස්ටම් එක පිටු වෙන හැටියට. ඉතින් ඒ නිසා අපි හිතමු එහෙම එකක් නෙමෙයි මේ දැන් කරන්නේ. ආස්වාසය දිහා බලලා ඒ ආස්වාසයේ ආකාරය මෙහිමයි ඒ ලිංගේ මෙහෙමයි නිමිත්ත මෙහෙමයි කියලා ආශාසෙ ප්‍රසවාසෙ වේග කරගන්න උත්සාහ ගන්නට යෝගාවචරයට උගන්වන්නට කොච්චර කල් යනවද? කයි හරි කිව්වොත් එහෙම උපදේශයක් දීලා හොඳට කය තැම්පත් කරගෙන කයේ ඉන්නකොට විවේකයක් විස්රාමයක් දැනෙනවා. ඒ විවේකී විස්රාමය හරහා ආස්වාද ප්‍රසවාස පේනවනම් හොඳට බලන්න ආස්වාසයේ ආකාරය මොකද්ද කියලා, ලිංගේ මොකද්ද කියලා, නිමිත්ත මොකද්ද කියලා ඊට පස්සේ බලන්නේ ඒ හා සමාන ප්‍රස්වාසයේ ආකාරය මොකද්ද ලිංගය මොකද්ද නිමිත්ත මොකද්ද කියලා මෙන්න මේ දෙක වෙන් කරගෙන ඒක කියන්න පුළුවන් නම් කෙනෙකුට තව කෙනෙකුට මම කියනවා මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බාට හොඳම සාක්ෂියක තමයි. දහතපාරකට පිළිලා තියෙනවා කියන දේ හොඳම සාක්ෂියක තමයි. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙනවා කියලා කියන්න පුළුවන් ඕක තමයි. ඉතින් ඒක කීයෙන් කී දෙනෙකුට කරන්න පුළුවන් වෙන්නේ මොකද හේතුව භාවනාවේදී කරන්න ඕනේ මේකයි කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ භාවනා කරන්නේ මේ භ්‍රම ලෝකයක් හිතේ තියාගෙන ආලෝකයක් හිතේ තියාගෙන දිබ්බ චක්කු ඥානයක් හිතේ තියාගෙන දිබ්බ දෝත ඥානයක් හිතේ තියාගෙන පළවෙනි ධ්‍යාන හිතේ තියාගෙන මාර්ගඵල හිතේ තියාගෙන ඉතින් කවදාකවත් ආස්වාසී අපි කියනවා අංග ප්‍රත්‍යංග ව්‍යංජනන ව්‍යංජන විස්තර දැකපු දේ දැකපු හැටිින් කියන්නේ. කවදාවත් කිසිම දවසක යෝගාවචරයක උපදේශ රහිතව නම් කරන්නේ මේක මේ මෙතන තියෙන බරපතලකම නැත්නම් මේ භාවනා කමටහන් දෙනව නැත්නම් කෙනෙක් යොදවනවා කියන එකේ තියෙන බරපතලකම විස්තර කරන්න බුරුම ස්වාමීන් වහන්සේලා මේක හොඳටම දන්න කට්ටිය. මාසි සාඩ විතර මම දන්නේ මේ මාතෘකාව කවදාකවත් පටන් ගත්ත කෙනෙක් මම මේ ජීවිතේ දැකලා නැහැ. උන්වහන්සේ භාවනා කරනකොට උපදෙස් දෙනකොට ඒ තොරතුරු වලට හොඳටම දොරටලා උපදෙස් දෙනවා. ඉතින් මට උගන්වපු මේ ගුරුම ස්වාමීන් වහන්සේ, පඬිතු ස්වාමීන් වහන්සේ මහසීසාරවච්ච භාවනා කරලා තියෙනවා. ඒකට ඇත්තටම කමඨාන් දීලා තියෙන්නේ මහසීසාරෝ නෙවෙයි. ඔය ශ්‍රේවුමීසාරෝ මේ හාමුදුරුවෝ කභාවනා කරලා කියන තොරතුරු බලලා කිව්වලු මට මෙලෝ දෙයක් ඔබ කියන දෙයක් තේරෙන්නේ නැහැ. උඹට භාවනා කරුවට කියන්න ඕන දේ දන්නේ නැහැ. නිසා ඔබ කියලා මහසීසඩෝ කමඨාන් සුද්ධ කරන බලන්න හිටපන් කියලා. මහසීසඩෝ කාන්තාවගේ කමඨාන් සුද්ධ කරනවා. එචින් දැන් පරිසංශ ගෝලයක් වශයෙන් භවනා කරන්න ඇවිල්ලා මුටි කාලා බැනුම් ආලා ගිහිල්ලා අහගෙන ඉන්නකොට එක එකනාගේ ඥානකත් ඇවිල්ලා පන්නේ මේ මහසීසඩෝ කමඨාන් සුද්ධ කරනවා මම ඊරයට කෑවේ පතෝල මට බඩේ ගන්නවා. අල්ලමු ගෙදර සද්දයක් ඇහුණා. ඉතින් ටිකට නැතියි බල්ලයි කතා කියනවා. මහසීසඩෝ කියනවා මේ භාවනා කරේ මොකද අරමුණ? මම භාවනා කරගෙන නාන කරා. දැන් පිම්බීම හැකිලෙන්නේ. ඒක පිම්බීම හැකිලෙන්නේ කොහේ දකින්නද මට සද්ද ඇහෙනවා මට කම්ප බඩද කරනවා මට කහිනවා. මහසියද ආයතන හොඳයි. පිම්බීම හැකිල එක සැරයක්වත් දැක්කේ නැහැ. නේ නේ දැක්කා. ඒ වුණාට මේ කහිනවනේ. ඊට පස්සේ කියන මේ පිම්බීම හැකිල දකිනකොට මේ පිම්බෙන වාරේ මේ හැකින වාරේ ඔබට තේරෙනවා. කවදාකවත් කියන්නේ නැහැ උත්තර. කියපු ගමන් පිටපයින් මොනවා හරි ඔය පරණ කතාවක් තියෙනවා. කරලා කරලා කරලා මෙහාට හේතු ගන්නවලු මේකේ ප්‍රධානම දේ තමයි එක සැරයක් හරි කමන්නේ නේ පිම්බීම හැකිලිම දැක්කම. අපි මේ වැඩ පොහොඳට ආනාපානේ ආනාපානේ දැක්කම මේ ආශ්වාසයේ මොන ආකාරද? ඒකේ මොන ලකුණද තියෙන්නේ? මොකක්ද ඒක නිමිති කරන්න පුළුවන් ක්‍රමය? ඒතර ප්‍රශ්වාසය මොන ආකාරද? මොන ලකුණද ඒකේ තියෙන්නේ? මොන නිමිත්තද ගන්න පුළුවන්. ඒකට වටිනවද ආස්වාසයට ආස්වාසය කියන්නේ ප්‍රසාදයට ප්‍රසාසය කියන්නේ කියලා. මෙන්න මේ ටික හේතු ගන්නන්න දවස් කීයක් යයිද? භාවනා කරලා දැකපු දේ ඇවිල්ලා වාර්තා කරන දවස් කීයක් ඉතින් මේ ස්වාමීන් වහන්සේ ආගෙන ඉන්නකොට තේරුණාලු තමන්ට තමන්ගේ ගුරුවරයා ගැනපේ හොඳටම සාධාරණයි. මොකද කවදාකවත් ගිහිලා මාතෘකාට අදාළව කතා කරන්නේ නැහැ. නඩුව යන්නේ කොහෙද? උත්තර දෙන්නේ, සාක්ෂි දෙන්නේ සම්පූර්ණ පිටුපිට. ඉතින් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. සංනිවේදනයක් වෙන්නේ නැහැ. මම අවුරුදු 16ක් භාවනා කරා කියලා කියනවා. මිනිස්සුත් භාවනා කරා කියලා කියනවා. මොකක්වත් හම් වෙන්නේ නැහැ. මොකද පේන දේ කියන්නේ. ඊපස්සේ මේ ස්වාමීන් වහන්සේ අල්ලගත්ත එක්ක සුමනයි භාවනා කරලා තියෙන්නේ. ඒ භාවනාවේ මානසික යෝනිසාර කියලා කියන දැන් වැඩි යන්නේ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කමඨාන් දෙන්න පටන් ගත්තට පස්සේ අපි යනකොට මම මම ගියේ 2000 1993 ගියාට පස්සේ ඒත් අපි ගිහිල්ලා කතා කරන්නේ පරණ මාගේ බල්ලයි කතා තමයි. ගහන තරමට තරහ යනවා. ඒ ස්වාමීන් වහන්සේ කමඨාන් සුද්ධ කරන්න ගියම කියන්න ඕනේ කියන්නේ. පස්සේ ස්වාමීන් වහන්සේගේ පරිවර්තකයා අපි කාමරේ එක එක ගානේ කොලයක් අල්ලලා තිබුණා. මේ වෙලාව හරි වැදගත්. කතා කරනවා හරියට පොයින්ට් එකට කතා කරන්නේ අරමුණේ නම කියන්නේ. ඒ අරමුණ මිනේ කරාද නැද්ද කියන්නේ. ඒකේ ආකාරය හෝ ලිංගය හෝ මොකක් හරි එකක් කියන්නේ. ඊට පස්සේ ආස්වාසිකේන මම ආස්වාසිය ආව ආස්වාසිය වෙන කරා ආස්වාසිය සීතලයි. ආස්වාසි ආස්වාසි කියලා මෙනි වෙයි උෂ්ණයි. ආහරි. ඔච්චර තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ දවස් දෙකක් මේ උෂ්ණක මේ සීතලට අමතරව මේක දිගට සිද්ධ වෙනවා, කෙටියට සිද්ධ වෙනවා, එකවර සිද්ධ වෙනවා, ගෑස් වෙනවා, කම්පනද, චංචලද ඕන තරමක් තොරතුරු ගන්න පුළුවන් මෙන්න මේ මේ කිව යුත්ත දන්නවා. මේ ඉතින්දී ස්වාමීන් වහන්සේ මේ ආකාර පඤ්ඤාති, සංධාන පඤ්ඤාති කියලා වෙනමම පැත්තක්. මේක සංනිවේදනය පිළිබඳ ප්‍රශ්නයක්. දැකපු දේ ආස්වාසේ ප්‍රසවාසේ වෙන් කරන්නේ මොන ආකාරවලින්ද? ආස්වාසේ ප්‍රසවාසේ වෙන් කරන ලකුණු මොනවද? ආස්වාසේ ප්‍රසවාසේ වෙන් කරන මොන නිමිති කරන්න පුළුවන් කොහොමද කියලා බැලුවොත් බලන්න බලන්න දවසින් දවස දවසින් දවස ඒකෙනාට ආස්වාසෙන් ප්‍රස්වාසයේ වෙනත් ආකාර විතරක් නෙවෙයි ආස්වාසෙන් ආස්වාසයටත් ආකාරවල වෙනසක් තියෙනවා ආස්වාසි ආස්වාසයටත් ලිංග වල වෙනසක් තියෙනවා ලකුණු වල වෙනසක් තියෙනවා ආස්වාසෙන් ආස්වාසයටත් නිමිත්ත වෙනසක් තියෙනවා නමුත් මේ පෙළටම අපි ආස්වාස කියන්නේ මේ නිසා සබතනන්ති දීගං ආස්වාසන්තෝ කියලා රස්සක් ආස්වාසන්තෝ කියන දීර්ඝ ආස්වාසය කෙටි ආස්වාසය දීර්ඝ ප්‍රස්වාසය කෙටි ප්‍රස්වාසය මෙන්න මේ ටික දැනගත්තා නම් ඒ මනුස්සයා කතා කරනකොට පොයින්ට් එකට කතා කරනවා පසුබිමට කතා කරන දාන ඉතින් එහාට කරන දේවල් වලට මම දන්නේ නැහැ ඒකට තරහ වේද කියලා. ඒකට කියන්නේ සම්පප්පලාව කියලා තමයි කියන්නේ. අදාළ කාරණාවට අදාළ මාතෘකාවට අදාළව කතා කරන්න බැරි නම් අපි කෝටියක් වචන කතා කරත් ඒකින් ඇති වැඩක් නැහැ. ඒකත් දැන් සඳහන් කරලා තියෙනවා ආත්මපිචේ වාචා අනත්ත් සංහිතා. දහසක් වචන කතා කරත් අනර්ථ සංහිතයි නම් ඒකින් ඇති වැඩක් නැහැ. එක වචනේ අර්ථ සංහිතයි නම් ඒතනින් නිවන් දකිනවා. මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කරපු ධර්ම දේශනාවකොත් එහෙම නැත්නම් දේවදත්ත කරපු දේවල් බලලා බුදුරජාණන් කියනවා සාරිපුත්‍ර සාන්ත හරියට පොයින්ට් කරලා ඇනේ මිතියෙත් මිතියෙන් ඇනේටම ගන්න. ගහම ගාව දෙනවා. කණම් බල්ලන්ගේ වර කවදාකවත් බදින්නේ නැහැ. ඒ නිසා අද අපි ඉන්නේ තාක්ෂණික ලෝකේ. අන්තිම පිස්සු හටගක් තියෙනවා. කවවම කවදාකවත් අත්තරයක ඇත්ත නැහැ. ඉද්දියක් වෙලක් නැහැ සම්පූර්ණම මම පැනක් කරලා තියෙනවා. ඔය ටෙලිවිෂන් වල එහෙම නැත්නම් ওই දෙන රේඩියෝ වල වෙලා තියෙන පොඩක් වෙච්චි ওই කියන තොරතුරු කනවා ගිහිල්ලා බලන්න තන්නේ කර අර කපුටු හත් දෙනෙක් වමන කරා කියපු කතාව තමයි. කවුරු හරි එකෙක් හොඳට බිලවම් කබරය දාගුණාම කවුරු හරි දාගමගේ පිට කළු පාට දින උහිලා කියන්නේ ඔබ දන්නේ අන්න අර යකා වමනයක් කරා කපුටු තට්ටක් වගේ කි. හා එහා ගිහිලා කියනවා අර කපුටු තට්ටක් වමන කරලා නෑ. යායි ගහර ගිහිලා කියන්නේ අර මං කපුටෙක් වමන කරලා නෑ ඊගාය කරා කියනවා කවුරු දෙන්නේ කොහොමද අන්තිම කවුරු හත් දෙනෙක් වමන කරා කියලා කියනවා අර කළු පාටට ඕකනේ ගමන් කන්තෝටෝල අපේ තෝගනිලා කරන්නේ ඉතින් එහෙම කරද්දී ඒ වගේ අපි මේ තියෙන දේ කියන්න දන්නේ නැත්නම් කියන දේ නැත්තම් ඒක ඇත්ත රීති දිකුත් නෙවෙයි නම් වෙච්ච දේ අතිශෝක්තියට දානවා නම් කියන දේ අර්ථයක් සිද්ධ වෙන්නේ නැත්තම් ඉතින් ප්‍රියත් නැත්තම් එහෙම වචන කොච්චර උදේලා හැන්දනක කතා කරනවා ඒක කොච්චර සැරද කියනවනම් අපි ගාව ආස්වාසේ දකිනකොට ආස්වාසේ ආකාරය බලා ගන්න අපිට වෙලාවක් නැහැ අර පිස්සු ඔක්කොම ඔළුවේ නටන. ලිංගයේ මේකයි කියලා බලා ගන්න වෙලාවක් නැහැ. නිමිත්තක් ගන්න වෙලාවක් නැහැ. ඉතින් කොච්චර දෝ ආස්වාද ප්‍රසආස කරනවා කියලා දන්නේ නැහැ. මම කියාගෙන ගියේ මේකයි. ඒ තරම් ලස්සන අපිට කියලා දෙවි පණ්ඩිත ස්වාමීන් වහන්සේ මේකේ තියෙන වටිනාකම කියන්නේ උන්වහන්සේ කියනවා මේක කියන්න බැරි නම් භාවනා කරන කෙනාට ඒකේ 50ක් වැරද්ද ගුරුවරයා දෙන්නේ. ඒ ගෝලයේ අතේ නෙවෙයි. මොකද ගෝලයා ප්‍රතෝතු වෙලා තියෙන්නම අල්ලාහ අල්ලාහ කතා අතිශෝක්ති බොරු සම්පප්පලාව. ගුරුවරයාට කියන තමයි යාට කියලා දෙන එක. භාවනා කරාට ඇති වැඩක් නෑ. මුද ඒක කාටවත් හරියට පිළිසිදුවට කාරණාවට අදාළව කතා කරන්න බැහැ. ඒ නිසා අපි මැනික් කරන්න ගිහලා ඉල්ලන් අරලා අතල් හරලා ඉල්ලන් කරගත්තර කමන්නේ මැනික වෙන් කරගන්න බැහැ. කොක්කම වියදන්නේ කොරාවේ මැනික් කරගෙන කටේ දාගන්නේ මැනිකේ. ඊළඟ කර්මණසට දිවරයි. එනිසා මේ මොකටද මේ ඊපතල් හාරන්නේ මොකටද මේ ඉල්ලම ගන්නෙ? ඒකවල එක හොදන වෙලාවේ අනේ මට කම්මැලි මං ගෙදර ඉන්න බොහෝතල මැනික මට කරන් දෙන්න කිව්වට මොනේ යකාද මැනික ගෙනන්නේ. එතන බලන්න හිටියක් දෙන්නේ. සහෝදරයෝ පවා මරා ගන්නවා මැනික අපලේ හරියට මේ භාවනා කරනකොට මෙන්න මේ ආරමුණේ මේ ආකාරයි. මේ ලිංගේ මේ සතා මේ නිමිත්ත මෙන්න මේකයි ආරමුණට දානවා. ඊගාට මේ අරමුණ ආවා. ඒකේ ආකාරය මෙහෙමයි. ලිංග මෙහෙමයි. නිමිත්ත මේකට දාපු නම මෙහෙමයි කියලා කියන්න පුළුවන් නම් නිවනම තමයි. ඒකම දෙයකටවත් අපි වගලා ගන්න බෑ. කෙලෙස් උපදවා ගන්න බෑ. අපිව නතු කර ගන්න බෑ. අපි හරියටම මේ අරමුණේ ලිංගයේ ආකාර නිමිත්ත දන්නවා. මෙන්න මේ නම යටතේ තියෙන අරමුණේ මෙන්න ආකාරයෙන් ලිංග මෙන්න නිමිත්ත කියලා කියන්න පුළුවන් නම් ඒක මුතුම නතු භාවයකටපත් වෙනවා. මේක විස්තර කරනකොට ඒ power of mindfulness කියන පොතේ ඥානපෝනික ස්වාමීන් සඳහන් කළා තියෙනවා. මේ විචං කරන මිනිස්සු නැත්තම් මේ මන්ත්‍රය උත්තර කරන මිනිස්සු කට්ට නිකන් කරන මිනිස්සු කියලා අපි වැදගත් කියන්නේ. එහෙම ඒ කට්ටතිය පිළියක් මායා කරලා ගන්නකොට නැත්තම් වෙච්චමක් කරනකොට එයා එක එක අකුණ්ඩ අඬ ගන්නවා. සේරටම අඬ ගන්නවා. අඬ ගහලා ඉවරලා ඒ වෙලාවේදී යකා එනකොට සහලවගෙන එන්නේ කිලි පොලාගෙන එන්නේ බය කරගෙන වෙන්නේ නම් ඕනම යකෙක්ගේ නම කියලා කතා කරොත් එහෙම බය යක්ක සාත්‍රයේ තියෙන ප්‍රධානම දේ තමයි ඉන්නේ යකා වෙන නමක් කියලා කතා කරපු ගමන් ඌ ඇවිල්ලා සීරිමාන්තේ උරා කරනවා නම කියලා කෙලින් කතා කරන්න පුළුවන් නම් යකා නඩ යකා කිකන්ගෙන ඒ වගේම අපිට ඕනේ අරමුණක් මානසික වේවා ඇහෙන් වේවා කනෙන් වේවා නාසයෙන් වේවා දිවෙන් වේවා වෙන් කරගන්න පුළුවන් නම් ඒ වෙන් කිරීම මති එන්ක්‍රියම නිසා මේකේ බලපෑම. අපි මේ අතෝදාන සබන් පාවිච්චි කරනකොට සබන් වලින් මොකද්ද කරන්නේ? සබන් වලින් කරන්නේ අපි අතේ ගියලා තියෙන තෙල් කුණු වල අංශු එකින් එක වෙන් කරනවා. ඒකට යාවෙච්චාම තෙල් කුණු වල අතේ බැඳෙනවා. සබන් වලින් හැම කුණු අංශුවක් පැත්තේම සිවල පැත්තක් බැඳලා පස්සේ ඒකට එකට බැඳී ඉන්න බැරි වෙනවා ගැලවිලා යනවා. ඊට පස්සේ අත හොඳට තෙල් කුණු නැතුව යනවා. ඒ මොකද ඒකෙන් කරන්නේ එක එක එක වෙන් කළා දානවා. අපි ඉදලක කුරුමිටික ඉලපතක දැන්නන් ඉදල් කුරුමිටික අවුත් අඳුරන්නේත් නැහැ. නමුත් අපි ගත්තොත් ඉලපත ගත්තොත් ඉලපත බිජේ විදිහෙන් ගත්තොත් කරන්න බෑ. කොච්චර වැරදක්වත් කරන්න බෑ. නමුත් ඒක පට්ටේ ගලවලා දාලා ඒකේ ගත්තොත් මොකද සුතු සුතු ස්කල කරන එක මහා පාඩම. නිසා අපිට ඕනේ කෙලෙස් කොටු කරන එක. කොටු කරන්නම් කල තුනයි තියෙන්නේ. ඒකේ ආකාරය බලන්න, ලිංගය බලන්න, ඒ නිමිත්ත බලන්න, ඒකල මේ නමට දාන්න. ඊට පස්සේ ඊගාවෙන එකත් මේ ආකාරය මේ ලිංගය මේ නිමිත්තයි කියලා මේ නම දානවා. ඒකට උදාහරණයක් වශයෙන් ඥානන්ද ස්වාමීන් සඳහන් කරනවා. අද්දන්ත කුලයේ ඇති උදේ දික් කළ ඉදිකට්ටක් ගන්න හදනවා වගේ. අද්දන්ත කුලයේ ඇති ඉදිකට්ටක් ගන්න උදේ දික් කරන කොච්චර පරීක්ෂාව වෙන්න ඕනද මොකද ඇතාට අර හොඬේ යක තියෙන පුංචි ජිල්ල විතරයි තියෙන්නේ ඇහැ පේන්නේත් නැහැ. ගන්න හදනවා වගේ ආශාසයක් කෙනෙකුට ඒ ආශාසයේ ප්‍රස්වාසයෙන් සද්දෙන් වේදනාවෙන් හිතවිල්ලෙන් වෙන් කරලා මේ ආසාවේ දිගයි මේක සීතලයි මේක නාසිකේ මට අතන වදිනවා කියලා හරියට කියන්න පුළුවන් නම් ආසාවේ බලකොක්කක් වයි කියකරේ ප්‍රසආසයක් දෙමෙලතරේ සද්දයක් ඇහුණයි කියන්නේ එතකොට අපි කියනවා මට මේ සද්දයක් ඇහුණා ඒ සද්දේ ජීත ආසාර ප්‍රසවාස පැත්තකට ගියාමට ආශාවක් පහළ වුණා මට තරහක් පහළ වුණා කියලා හරියට මේ සද්දේ අල්ල ගන්න පුළුවන් නම් සද්දෙන් තමයි කෙලෙන්නේ නැහැ හිතවිල්ලක් ආවා හිතවිල්ලක් කියලා මෙනේ කර ගන්න පුළුවන්. ඒකෝට තේරෙනවා හිතවිල්ල අතීතද අනාගතද ප්‍රියද අප්‍රියද කියලා. එච්චරයි. කකුල වේදනාවක් ආවා. ඒකෝට තේරුම් ගන්නවා ආනපාන කරන්න බෑ. මට වම් කකුලේ දණින්නේ කුක්කු ගන්න වේදනාවක්. ඒක මට හොඳට පුච්චන වගේ දැනුණා. මිරිකන වගේ දැනුණා. පිහිනන වගේ දැනුණා. දර රෙදි කැලක් කරන දීරෙද්දක් මිරිකන්න වගේ දැනුණා. ඇවිදිනවා දැක්කා. එක තැනක දැක්ක කියලා හරියට ඒ වේදනාවේ ලකුණු ටික කිව්වොත් ඒ වේදනාවේ ওই තියෙන අපගති නැති වෙනවා. ආන්නේ විදිහට මේ ඕනෙම අරමුණක ඒ ආකාරයේ ලිංගයේ නිමිති හරහා අරමුණක් විස්තර කරන්න පුළුවන් මේ අරමුණ ඉබේම කොටුයි. නමුත් මේක නෙවෙයි ප්‍රධානම දේ අපිට මෙතන සාකච්ඡා කරගන්න තියෙන්නේ. මෙන්න මේ ආකාරයට මේ ආශාව ප්‍රසආසක ඉස්රායිල් තියාගත්ත යෝගාවචරයා එන්න එන්න ආස්වාසයක් මේ අලුතින් ඉපදිච්ච බබෙක්ගේ පණ සටහන් කරගෙන එන්න පල්ලවෙනිම ආස්වාසයක් වගේ විශාල සද්ධාවකින් විශාල වමනාවකින් මේකේ ආකාරය ලිංගේ නිමිත්ත බලා ගන්නා සුළුව ආස්වාස් ප්‍රසස්තිය බල බල ඉන්නකොට මොන පුදුමාකාර පරිණාමයක් සිද්ධ වෙනවා ඒකට බුදුහාම පාවිච්චි කරන විපරිණාමය කියලා මේ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරගන්න පුළුවන් මේ ආකාර ලිංග නිමිති උගාක් වෙලා බලනකොට එකිනෙක හාම වෙන්න පටන් ගන්නවා. ආස්වාසයේ ලක්ෂණ ප්‍රසවාසයේ පේන ප්‍රසවාසයේ ලක්ෂණ ආස්වාසයේ පෙළා. මේ දෙකේම පොදු ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. මේකට ලෑස්තිලා ගියේ නැත්නම් ඒ යෝගාචරය අන්ධවන්ත වෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මුට්ටියකට හාල් ටිකක් දාලා වතුර ටිකක් දාලා කාට හරි පෙන්නුවොත් කියදැයි මේ මුට්ටිය ඕම් බලාපන් රතු වල තියෙනවා මෙන්න වතුර. මේක ලිප උඩ තියලා පැහිලා පැහිලා පැහිලා කැඳ වුණාට පස්සේ මේ මනුස්සයට පෙන්නුවොත් මේ මනුස්සයා කියාවේ මේ මේක ඉන්ද්‍රජාලයක්. මේ හොඳට හාලුයි. වතුරයි තමයි දැන් නැහැ. දැන් තියෙන බොරක් නේ. දැන් තියෙන කැඳක් නේ. මොකද මේ මනුස්සයෙක් දිගට බලාන හිටියනම් මේ හාලුයි වතුරයි තමයි කැඳ වෙලා තියෙන්නේ. කැඳ වලට ආටවදිගේ හාල් කියලා ජිංගයක් අල්ලන්න බෑ. ආකාරයක් අල්ලන්න බෑ. නිමිත්තක් අල්ලන්න බෑ. නම දාන්න බෑ. ඒ වගේ මේකේ වතුර කියලා ආකාරයකුත් නැහැ, ලිංගිකුත් නැහැ, නිමිත්තකුත් නැහැ, කැත කියන්නයි වෙන්නේ. අන්න වගේ තමයි ආසර්වසාර දෙක කැඳ හැදී වගේ හැඳි ගෑවෙන්න පටන් ගන්නවා. ඒක කියන්නේ පෞද්ගලික ලක්ෂණ තුනී වෙලා පොදු ලක්ෂණ මත මෙන්න මේ විදිහට පෞද්ගලික ලක්ෂණ ගෙවන් කෙරෙලා පොදු ලක්ෂණ මත වෙනකොට ඉන්ද්‍රිය ප්‍රතිපදව තිබුණු විඥානය ක්‍රමයෙන් අනින්ද්‍රිය ප්‍රතිපද වෙන්න පටන් ගන්නවා. බලනින මනස පුදුමාකාර වෙනසකටපත් වෙනවා. මේ වෙනස වෙනකොට පුදුම බයක්, පුදුම කම්මැලිකමක්, පුදුම නීරස ගතියක් ඇති. වෙන් වෙන් වශයෙන් ආකාර ලිංග නිමිති තියෙන කොට රසයකුත් සියල්ලම සමානව පේනකොට කම්මැලිකමකුත්, නීරසකමකුත්, එපා වෙන ගතියකුත්, කියා ගන්න බැරි ගතියකුත්, අසරණ ගතියකුත් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක තියෙනවා එක විදියක දාර්ශනික වටිනාකමක්. අපිට ආසයි වෙනවනම් කැමැති වෙනවනම් සංසාරේ යම් අරමුණක් එපා වෙනවා නම් ඒ අරමුණෙන් අපි විනිර්මුක්ත වෙනවා. සංසාරෙ නිවන. නමුත් අර එපා වෙන ගතිය අපිට වෙන්නේ භාවනාව එපා වෙනවා. සතිය නැතුණා වගේ. සමාධිය නැතුණා. ඉතින් නින්දට වැටෙනවා. එහෙම නැත්නම් අයිය හුස්ම ගන්න හදනවා නම් ආකාර නැවත මතු කරගන්න. අර ලිංග නැවත මතු කරගන්න. අර නිමිති නැවත මතු කරගන්න. මොකද අපි හිත දන්නේ ඒ සංස ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ඥානෙ විතරයි. අවචන්සේ සූක්ෂමව මේ ලිංග මේ ආකාර හරහා අපි ගෙනියන්න හදන්නේ ඕනම අරමුණක් දිහා බලන ඉන්නකොට ඒක ලිංග වල නිමිති වල ආකාර වල සෝදපාලව සිද්ධ වෙනවා. ඒ නිසා අරමුණ එපා වෙනවා. දෙවේලේ දකින කුකුලාගේ කර්මලාන වේලේ පෙනේ දකදීම සුදු වෙලා කියලා කියන්නේ ඕනම දෙයක් දිහා නැවත නැවත බලන පළවෙනි දකින සිල්ලිලාට දෙවෙනි බලනකොට නෑ. දෙවෙනි බලන එක තුන්වෙනි බලනකොට නෑ. තුන්වෙනි බලනකොට හතරවෙනි බලනකොට නෑ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හොඳට බඩගිනි වෙලාවක කෑමක් ගැන ආංකාවිසයක්වත් නැතුව හාමත් වෙලා ඉන්න වෙලාවේදී ලස්සන බත් පිඟානක් හම්බුනොත් අපි පළවෙනි පිළ කොච්චර මිහිරිද කොච්චර ලොකු ජයග්‍රහණයක්ද දෙවෙනි පිළ තුන්වෙනි පිළ හතරවෙනි පිළ ඊට 15 20 ගියාට පස්සේ බත් පිඟාන බයක් පැත්තක තියන්න වෙනවා මේ ටීචර්ලා වෙන්නේ ලොකුම ජයග්‍රහණයක් බත් පිඟාන කාගෙන කාගෙන යනකොට මොකද වෙන්නේ හොඳටම තිපාස වෙලාගෙන ඇතුළේ වතුර ගියම මොකද වෙන්නේ වතුරේ පාරය. මෙන්න මේකටයි විපරිණාමය කියන්නේ. පටන් ගන්නකොට තියෙන සීලියාවේ සාදර ගතිය, නිවන් ආකාර නිමිති පේන ගතිය. එන්න එන්න එන්න සෝත පාලකට ලක් වෙලා. දෙකේ පොදු නිමිති එනකොට ඒක කියන්නේ පොදු ලක්ෂණය කියලා. ඒ අරමුණ නීරස වෙන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ විරංජනය වෙනවා. එහෙම නැත්නම් විරජ්‍යති විරංජති කියලා කියන්නේ විරංජනය කියලා කියන්නේ ලස්සන ලස්සන මල් චීට් එකට අපි විරංජන කුරුසියක් දැම්මොත් මොකද වෙන්නේ? ඒ නිකන් බලුවමනක් වගේ කතරේ. ඒක ලස්සන නැතු වෙනවා. ඕනම දෙයක් මේ ලෝකේ අරමුණක් දිහා බොහෝ වෙලා බලනකොට ඒක නීරස වෙනවා. අරමුණු මාරු කිරිල්ලෙන් තමයි මේ සංසාරේ ඇදිලා යන්නේ. අරමුණු මාරු කරන මාරු කරන එනේන අරමුණ සිලිලාරේ. එනේන අරමුණ ලස්සන. ඒකෝ අරමුණ බොහෝ ප්‍රියයි. නමුත් අපි බුදු දානසිකන ඕක තමයි අපල මෙතෙක් කාගෙන ගිය කෑමනේ. මේ එකක් කොටු කරලා බලපන් එතකොට ලිංග වලට මොකද වෙන්නේ? ව්‍යාකාර වලට මොකද වෙන්නේ? ඔය නිමිති වලට මොකද වෙන්නේ? බලාගෙන ඉඳද්දී ඊට නගිනකොට තරු බහලා යනවා වගේ ඊට නගිනකොට හඳ ලීන වෙලා යනවා වගේ පුදුම විදිහට ලීන වෙන්න පටන් ගන්නවා ආධුනිකයෙකුට බොහොම ගෞරවයෙන් සද්දායෙන් භාවනා කරන විනාඩි 35 40ක් යයි මේ ආසාර ප්‍රසාදක හිමීන සියුම් වෙලා අතිසූක්ෂම වෙන්න. නමුත් බය වෙන්න නැතුව මේක මෙහෙම තමයි මේක වෙන්නේ කියලා හෙටත් ලෑස්ති වෙලා අඛණ්ඩ සතියකින් ගොරෝසු වෙනින් වශයෙන් පෞද්ගලිකව ස්වභාවයෙන් දකින්න පුළුවන් ආනාපානය. ක්‍රමයෙන් දිවිලා කියලා තුනි වෙන තැනට යනකොට මේ තමයි ස්පර්ශය ගිවම් කරන ක්‍රමය. මේ තමයි වේදනාව ගිවම් කරන ක්‍රමය. මේ තමයි නාම රූපයන්ගේ ස්වરૂපය කියලා එකට සාදරව ලෑස්ති වෙලා කරන්න ගියොත් හෙට විනාඩි 20කින් ඕකේ. අනිත් වෙනකොට විනාඩි 10න් ඕකේ. ඊට පස්සේ යනවා විනාඩි 5න්. ඊට පස්සේ යනවා ආසත් පස්ස පහින් ඕකේ. ඉතින් එතකොට මේ යෝගාවචරයට කල්පනානේ අකෝ වෙනද විනාඩි 35ක් විතර ගිය වෙලේ දැන් එකපාරටම අරමුණ පේන්නේ නැතුව යනවා. එහෙනම් මොකක් හරි වැරදිලා. ඉතින් ආවමක් වෙලාට එතන මේ ආනපාන මත කැපෙන වෙන අරමුණක් ගන්නවා. මේ ගුරුවරයා හොඳ නැහැ වෙන ගුරුවරයෙක් වෙයි. මේ භාවනා මධ්‍යස්ථාන නැහැ වෙන එකට යන්න කියනවා. නමුත් ඒ වෙච්ච සිද්ධියේ මේ වගේ භාවනා වැඩමුළුක ඊට පස්සේ කල්ලන්න පුළුවන්. මොකද හේතුව එකේම නෙයෙදෙන්නේ. ඒකට වෙන්නේ මොකද අර ගොඩාක් කල්ගතයේ ආකාර ලිංග නිමිති විරංජනේ වීම අභිරමණේ රංජනී කරන්න බැරි ගතිය බොහෝම ශීඝ්‍රයෙන් ඉන්න පටන් ගන්නවා. සමහර යෝගාවචරයින්ද මේ ආශාර ප්‍රසවාසන මුල් කරගෙන භාවනා කරන්නේ. ඒක මේ වගේ නීරස වෙනකොට යත්තන කැමේ පාවෙනවා. නාන්නේ පාවෙනවා. කරන කියන හැම වැඩකදීම පුදුමාකාර කම්මැලිකමක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මහසීසාඩෝ ස්වාමීන් වහන්සේ පොතේ ලියලා තියෙනවා වයසට ගියැත්තෝ අද 60 70 වෙනකොට කට්ටියට මේ මට්ටමට එනකොට එයාට වක්කාර ගතිය එන්න පටන් ගන්නවා. එයාට මේ කරකවන ගතිය, හිස තෝන්තු වෙන ගතිය, ඒ නිසා වෙන්න වගේ දානෙට එන්නේ නැහැ. ඒ වගේම පිරිසත් එක්ක කතා කරන්න බැහැ. පිරිස නුරුස්නා ගතිය පාල වෙනවා. ඉතින් ඒකට කර්මස්ථානේ දෙන කෙනා හොඳට දැනගන්න ඕනේ. මේ මිනිස්සයා මේ නීරස වීම ද්වේෂයට ආරවන. වරතොල පටලවාගෙන ඒක විපරිණාමයක් බව දන්නේ නැහැ සූක්ෂම භාවනාවේ ලැබිච්ච ප්‍රතිඵලයක් බව දන්නේ නැහැ කියන්න දන්නේ නැහැ ඒක නිසා තනියම Taman ඒකට මෝඩ උපක්‍රම යොදනවා ඒ වෙලාවට කියනවා මට ජීවිතේ පායලා තියෙන මට බත් කන්නේ පායලා මට මේ ස්ථිතිම තාන්නේ පායලා මේ තද ද්වේෂයක් ඇති වෙන්නේ නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරලා නිවන් දකින්න කිතු කරලා වගේ නෑ ද්වේෂයක් ඇවිල්ලා තියෙන නිසා ඒ ඇති වෙන නිරසකම ඒ ඇති වෙන ඒකාකාරී ගතිය ද්වේෂ පදනමකට යට දෙන්නතු ඥාන පදනමකට දැම්මෝ අපිට පේන්න පටන් ගන්නවා සංසාරයට හේතුව තෘෂ්ණාව නම් නිවනට හේතුව තෘෂ්ණාව නැතිවීම ආසාව නැතිවීම චිත් මනන ගතිය නැතිවීම ආන්නේක හොඳට දැක දැක දැන දැන කරන්න පුළුවන් කෙනෙකුට ආසාව ප්‍රසවාස 100%ක්ම ගෙවුණයි කියලා කියනකොට එයාට වෙන්නේ ස්පර්ශයේ සහ මුලින්ම නැති වෙනවා නමුත් ඇත්තටම ආනපන නැති වෙලා නැහැ අනපන තියෙනවා. නමුත් ඒක අර වෙන් කරන්න පුළුවන් ලින්ද නිමිති ආකාර සෝදපාලුවට ලක් වෙනවා. ඉතින් එම ඒ කිනාට හිතෙන්නේ අයියෝ හොස්පත් එකක් අත්තේ නැත්නම් නැගිටිනකොට මැරලා ඉන්නේ. ගෙදර යන්න හම්බ වෙන්නේ නැහැ. ගහන එවකොට ගෙදර යන්න කෑලි ටික ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ කියලා ඇස් දෙක අරලා බලනවා. ඔක්කොම සැට් එක තියෙනවා. ඒක තමයි හුස්මක් කරන් බලනවා. අම්මේ මේ දැන් මොනවද හම්බ කරන්න යන්නේ කියලා හම්බ කරන්න තිබුණේ එකක් නැති වෙයි කියලා. ඒ ධර්මකට අපි මේ ලිංගයන්ගේ ආකාරයන්ගේ හා නිමිත්‍ය ගෙවා දැමීමට විරුද්ධව කටයුතු කරනවා. එහෙම කෙනාට ඒවන් දකින්න බෑ. එහෙම කෙනාට මේ ජීවිත ආසාවයි කරන්න බෑ. එහෙම කෙනාට ශරීර ආසාවයි කරන්න බෑ. ඒ මේ ලිංගයන්ගේ නිමිත්තන්ගේ ආකාරය ගෙවුනට ඇත්තට සතිය දෙවිල නැහැ. ආසව ප්‍රසත කෙවිලක් නැහැ. සංසිඳිලා තියෙනවා. ඒක නිසා අපිට තේරෙන පටන් අර ගන්නවා අපේ හිත මොන්න තරම් මේ ඇති දේ නැති කරන්න පුළුවන්ද නැති දේ ඇති කරන්න පුළුවන්ද ඉතින් එහෙව් කරගෙන යන මේ කටයුත්තකදී අපි මෙවැනි විස්තරාත්මක බැලීමකින් තොරව මේ පේන දේ දකිනවා තියෙනවා තියෙන දේ පේනවා මේ ඇහෙන්නේ ඇත්ත ඇත්ත ඇහෙන්නේ කියාගෙන යන මේ ගමනේ සරුවචන් වහන්සේට කොහොම නම් එවැනි පු탁ජනෙක් එක්ක සංවේදනය කරන්නේ කොහොමද කියලා දෙන්නේ කවුරු හරි මේ විදිහට පරිේශයට ලක් කළා මේ ඔබ ඉස්සරහට තියාගත්ත ආසාර ප්‍රසවාසයත් විපරිණාමයට ලක් වෙනවා. ඒ විපරිණාමයට ලක් වීම මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේ උත්කෘෂ්ඨ ඵලයක්. ඔබට ප්‍රතික්‍රියා කරන්න එපා. ඔය හරහා සතිය කඩා ගන්න එපා. ඔය හරහා විශ්වාසය බිඳ ගන්න එපා. ඔබ හිටත් කරපන්. ඕක ලෑස්ති වෙලා බලයන් කියලා කියොත් ඒ යෝගාවචරයට නොබව කලකිරීම. මේ පරියන්කේදී ආස්වාද ප්‍රසවාස දෙක සමසේ පේනා වගේ සක්මන් කරනකොටත් ඒ කටයුතු ඉබේම සිද්ධ වෙනවා. Tamante ඒකේ අර ඉස්සර තිබුණු විදියට විස්තර විභාග කරගන්න බෑ. නමුත් හොඳට හිත ඒකෝදි භාගයටපත් වෙන බව. හිත ඒකාග්‍ර භාවයටපත් වෙනවා. කොච්චරපත් වෙනවද කියනවනම් මේ සක්මනට යන්නලා පැත්ත කරලා බලා ඉන්නවා වගේ පිටගෙනෙක් වගේ බලන්නේ. ඒකල එදිනෙදා තමන් කරන දෛනික නිචිපතා කරන කටයුත්තකදී හොඳට සතිය අපේ ඇඟ ඒකට හේතු වල තිබ්බට පස්සේ ආ කටයුතු කරන්න හැටි බලනකොට වහින් කරු බොනිච්චෙක් වගේ වැඩේ යනවා. ඒකකටවත් මේ වින් වින් මාසේ විධාන කරන්න ඕනේ නැහැ. විධානේ බේම යනවා නිකන් අපි දන්නවා හැමදාම රස්සාව ගන්න කියලා තමන්ගේ පුරුදු වාහනේට නැගලා ටොප් ගියර් එකට දානවා මතකද? මේ එන්ජින් එක ස්ටාර්ට් කරා මේ ෆස්ට් එක කරනවා මේ සෙකන්ඩ් එක කරනවා තර්ඩ් මොකක්වත් මතක නැහැ ටොප් එකේ යනකොට විතරක් මතකයි දැන් යනවා නමුත් අපි ලයිසන් ගන්න කී දවසේ ෆස්ට් එකට දාගන්න කොච්චර අමාරුද කාර් එක ඉගෙන ගන්න දවසේ ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාන්න. දෙන්නෙත් නෑ දාන්න. ෆස්ට් එකට දාලා ෆස්ට් එකේ ගිහින් නතර කරලා අවුරුද්දවල් ගාන පුරුදු කරලා තමයි සෙකන්ඩ් එකට දාන්නේ. සෙකන්ඩ් එකේ දාලා ගාසක් ගාන පුරුදු කරලා ෆස්ට් එකට දාන්න. ඒක තර්ඩ් එකට දාලා ඔක්කොම ඉවර වෙන්න ඕන ලයිසන් ගන්න දැන් මොකද වෙලා තියෙන්නේ? টොප් එකට යනවා දන්නේ නැහැ. ආනි වගේ මේ ජීවිතයේ හිතුවේ මේ විපරිණාමය දැක ගන්නාසුළු ආශස් ප්‍රසවාස භාවනා කරනවා නම් දැන් කියන වැඩි මොහොත් අවුරුදු 7යි කරන්නේ. ඇත්තටම අවුරුදු 7ක් කරන්න මකුලකුත් මේක ඇත්තේ නැහැ. උදාහරණ කියන අවුරුදු 6මොත් පුළුවන්. 5මොත් පුළුවන්. අන්තිම දින දවස් 7මොත් පුළුවන්. ඒකයි මේ මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ පසුකාලින මේ අත් දවසේ භාවනා 14 දවසේ භාවනා කරේ. නමුත් බෝධි රාජ සූත්‍රයේ සර්වචරිත සඳහන් කරන උද්දී ඔබට මේ බණ ඇහුණා නම් ඇඳ වෙනකොට කොරතයි. ඒ මොකද මේක ධික චක්‍ර රාශියකට ගියාට එක චක්‍රයක ඔය තේරෙම තියෙනවා. ආසාවෙන් නැත්නම් කියලා පටන් අරගෙන ගෙවිලා යනකොට ප්‍රසවාසයේ නිවිල යනකොට අපේ ගෙවීම හරහා සියලු ආකාරයන් ගෙවිල යනවා. සියලු ලිංග ගෙවිල යනවා. සියලු නිමිති ගෙවිල යනවා. අපි සැලකිල්ල මධිකම නිසා සතිය මධිකම නිසා අපිට ඒ ගෙවන් කිරීම දැක ගන්න බෑ. අපිට ගෙවන් කිරීම පේන්නේ අවමංගල්‍යයක් විදියට. ගෙවන් කිරීම පේන්නේ මුස්පේන්තුවක් විදියට. ගෙවන් කිරීම පේන්නේ කාලකණිකමක් විදියට. ඒ නිසා ඒක පේනුනාට බලන්න. මොකද අපිට පුරුදු කරලා තියෙන්නේ මේ නිරුද්ධ වීම, ඡය වීම, වැය වීම අපරාධයක්. අසුබයක්. කාලපන්නිකමක් මරණයක් අවමංගල්‍යයක් කියලා. නමුත් ਸਰවඥාන්සේ නිරෝධය නිරෝධ සත්‍යයක් වශයෙන් නිවනක් වශයෙන් පෙන්නලා තියෙනවා. දෙයක නැති වෙන්නේ නැහැ. මොකේද නැති වෙන්නේ? දේ නෙවෙයි. දේ ආකාරය නැති වෙනවා. ලිංගෙ නැති වෙනවා. නිමිත්ත නැති වෙනවා. ඒකට ඒක දෙන්න පුළුවන් නම නැති වෙනවා. ඒක හරියට එක ප්‍රසවාසයක දිගට බලන්න ගියා නම් ඕකම තමයි ආශ්‍රව ප්‍රසවාස දෙක ගෙවුණා. ඕකම තමයි ඉරණගෙන උඩ තරු බැහැලා යන එකේ හැම තැනම තියෙන ඕකයි නමුත් අපේ මුළු ජීවිතේම අපි කැමැති හටගන්න බලන්න. අපි හම්බ වෙනවා බලන්න අපි කැමැති ඒකට කොහොම ආසාවෙන් එක්තන තබල් කරගෙන ලක්ෂ්‍රේ අරගෙන බබල හම්බ වෙනවා බලන්න. මරණය කියවට පස්සේ ඒකට කැමැති නැහැ. මරණයට කැමැති නැහැ. බබා හම්බ වෙනවට කැමැති. පුදුමාකාර විකාර ජීවිතයක් තියෙනවා. හම්බ වෙන එක හැම එකක්ම නරක. ඒ නිසා හම්බ වෙනකොටම හම්බ වෙන ප්‍රධාන දායක තමයි මරණ සාතිය. ඒක මරණයට කැමතියි. ඉතින් මරණයට කැමති මිනිහ කවදද ප්‍රසවාසයක් අගව. නැත්නම් ආශ්වාස ප්‍රසවාස ගෙවෙද්දී මෙතන තමයි මම උපරිම සතිය පවත් ගන්න ඕනේ. මෙතන ආකාරයක් ගෙවීම පේනවා. ලිංගයන්ගේ ගෙවීම පේනවා. නිමිත්ති ගෙවීම පේනවා. මෙන්න මෙතනදී අප්‍රතිහත ධෛර්යයකින් නොනිමි වීරියකින් තීක්ෂණ සතියකින් උත්ව බලන්නේ කියොත් තේරෙන පටන් අර ගන්නවා කොයි ලිංගයක් කොයි ආකාරයක් කොයි නිමිත්තක් හටගන්නේ ගෙවෙන්නයි හටගත් දේවල් තියෙනවා මේක මගේ කියා ගන්නවා මේක මම කියා ගන්නවා මේක මගේ ආත්මය කර ගන්නවා ඒකෙන් තොරන් ගන්නවා ඒකෙන් ව්‍යාකරණ මේ සමීකරණ හදන පත්තර ගන්නවා කියලා කියන්නේ අර ගෙවෙන දේ අල්ලගෙන කඟලන්න හදන දැඟලිල්ල නිසා අන්තිමට යාට අන්තිමට මානසික අසහන විතරයි තුනේ එහෙම නැත්නම් ආතතිය කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? ගියක් කර ගයක් නාදාති තින්නේ ගෙන් ගිය දාගෙට ගිනිලා තැවෙන්නේ කියලා මේ හැමදාම ගෙවල් හදනවා. හදන හදන ගේ කැඩෙනවා. කැඩිච්ච එකට ගිනි දාලා අනේ තැවෙනවා. ඉතින් ඒ එකේ නයිදේ ගෙවල් මොකටද හදන්නේ? ඒ නිසා හදන පැත්ත නෙමෙයි බලපං. ගෙවෙන පැත්ත. ඒකට කියන නිරෝධ සත්‍ය කියලා නම් තමයි සාමාන්‍ය සම්මුතිය හැටියට යමක් වෙනවා කියලා කියන්නේ. විනාශයක් අවමංගල්‍යයක් මුස්පේන්තුවක් කාලකන්නිකම ඉතින් ඒ නිසා limiti ling ආකාරහරා බලනකොට පේනවා ඇත්තටම වස්තුවේ ගෙවියාමක් නෙවෙයි සිද්ධ වෙන්නේ ලිංගික වෙනකොට ආකාරයේ වෙනකොට නිමිත්තක අපේ හිත කියන්නේ දේ නැති උනායි කියන. එතන නාම රූපයන්ගේ නැතිවීමක් වෙන්නේ නැහැ. නිවන් දැක්කා. නාම රූපයන් කෙරේ අපි පට බැඳි නම් ටික ලිංග ටික ආකාර ටික නිමිත්ත ටික ගෙවුනට පස්සේ අපි නාම රූපයන්ගේ ගොරෝසු ගතිය නපුරු ගතිය අනිෂ්ඨ ඵලෙ පොඩ්ඩක් ඈත් වෙනවා කියම් තාක් නාම රූපයන් මගේ කියාගෙන ලිංග පට බැඳගෙන නාම පට බැඳගෙන ආකාර පට බැඳගෙන ඉන්න ආකාර ඒවා අපිට ඝර්ෂණයක් ඇති වෙලා මානසික පීඩනයක් ඇති කරලා අසහනකාරී තත්ත්වයක් දෙන්නේ ඒ නිසා නාම රූපගේ තැහැල යනවා කියලා ඒවා අතහැරියා කිව්වට ඒ පිළිබඳව තියෙන ආකාර limit ලිංග වලට අපි ප්‍රේම කරනවා නම් ඒව අල්ලගෙන හිටපු හානිය ආකාර ලිංග හරහා අපිට සිද්ධ වෙනවා. දැන් අපි මේ භාවනා මධ්‍යස්ථානට එන්නේ අපි කිව්වා දරුවත් ඇරියන. අපි නැහැ දැය වස්තු භෝගයත් ඇරියන. නමුත් ඇවිල්ලා ඇත්තේ වහගත්තට පස්සේ මොකද වෙන්නේ? අරව තිබුණට වැඩි ඇවිල්ලා වැක්කෙනවා. ඒ දේවල් නෙවෙයිනේ කරදර කරන්නේ. ඒ දේවල් වල සංඥාව. රූපේ නෙවෙයි අපිට කරදර කරන්නේ. රූපේ කරදර තියෙන ඇත්තටම දාන කරදරේ තියෙන රූප සංඥාව. ඉඳගත්තට පස්සේ අරවත් ඒරම gedara hitiyakත් ඇදෙන්න. ඉතින් මේ රූප සංඥාව රැඳිලා තියෙන්නේ අධිවචන සම්පස්ස නා පටික සම්පස්ස කියන මේ දෙකේ පොඩ්ඩක් විස්තර කරලා ඔය දකින ලිංගය අපිට දැන් පර මතකේ ඉන්නේ ඒ ආකාර ආරානේ. ඒ ලිංග ආරානේ. ඒ නිමිති ආරානේ අන්න ඒක දිහා හොඳට බලන්න හිටියොත් මේ ලිංගයෙන් නිමිතින් ආකාරයෙන් සංඥාවක් නියෝජනය වෙනවා මිසක රූපයක් නියෝජනය වෙන්නේ නැහැ. අපේ අම්මා පිළිබඳ සංඥා, අත්තම්මා පිළිබඳ සංඥා, ප්‍රිය වස්තු පිළිබඳ සංඥාව තමයි අපි යණ යන දැන ගිහින් වද දෙන්නේ. අත්තම්ම අතහැරියත් අත්තම්ම පිළිබඳ සංඥා නම් අතාරින්න බෑ. ඒක එළවෙලව වද දෙනවා. නමුත් ඒක හොඳට පතුරු ගහලා බැලුවොත් ඒක හුදු සංඥාවක්. ඒක එල්ලපු ලේබල් එකක්. ආහනේ ඒක දිහා බලනකොට ඒක බොහොම ශීක්‍රේ ඡය වෙලා යන්න පටන් ගන්නවා. නමුත් අපිට වෙන්නේ අනේ මෙච්චර ලස්සන අත්තම්මට අපි වෛර කරනවද? අත්තම පිළිබඳ මතක නැති. ආහනේ විදිහට මේ රූපච්ච පටිගත පටික සංඥා රූප රූපංච රූප සංඥාච පටිකංච කියන විදිහට රූපයත් රූප සංඥාවත් ඒ පටිකයක් කියන එක හුදු ඒක සඳහා අපි දාපු නම් පටබැඳීමක් විතරයි මේකේ තියෙන්නේ සර්වඥාන්සේ නිවන් දැක්කත් සර්වඥාන්සේ නාම රූපයන්ගෙන් වෙන් වුණා නැත්නම් නාම රූපයන්ගෙන් දුරස් වුණා ඊට පස්සේ මේ සංඥාවත් හැරෙන්න විතරයි වෙලා තියෙන්නේ ලෝකේ එහෙම තියෙනවා නමුත් ලෝකෙට Tamanta බලපෑම් කරන්න බෑ ඒ කරන බලපෑම තියෙන විපරිණාමය මේවා කරන්න ආවට බොහොම ශීඝ්‍ර මේවා වෙනස් වෙනවා. ඒ නිසා මේවා නිට්ටයයි සුඛයි සුබයි කියනකට වැඩිය මේ ආකාරලිත නිමිජොල තියෙන අනිත්‍යත්වය, දුක්ඛත්වය පාලනය කරන්න බැරි සත්‍යය දකිනවා නම් එතෙන්ද කොච්චරක් මේ මනුස්සයාගේ ඥානෙ කොච්චරක් ඇසු විරෝකම කොච්චරක් චින්තාමය ඥානෙ අවශ්‍යද භාවනා කරනකොට මේ භාවනා අත්දැකීම හරි හැටියට දකිනවා. එහෙනම් හරියට දකින්න කෙනෙකුට නඩුව බාර දෙන්න හරිය තමයි විස්තර කියන්න බෑ. විස්තර කියන්න බැරි නම් ඒක ගොළුෙත්තක හීනයක් වාගේ. සංනිවේදනය වෙන්නේ. සංනිවේදනය නොවන තාක්කල් භාවනාවේ ප්‍රතිඵල වෙන්නේ. ඒක නිසා මේක ගැඹුරු නෑ කියලා මම කියන්නේ. තාමත් ගැඹුරු නමුත් අපි යම් ප්‍රමාණයකට පොත්පත් කියලා දැනුමක් තියෙනවා යම් ප්‍රමාණයකට මේ ආස්වාද ප්‍රසආසදී ආ බලනකොට ඒක ගෙවන් වෙනවා දැකලා තියෙනවා නම් යම් ප්‍රමාණයකින් ගිවන් වෙනකොට බය වෙලා හිදිමත වැටිලා කුලප් වෙලා අපි ඒකට ප්‍රතික්‍රියා කරලා දෙනවා මේ තේරම අභාග්‍ය සම්පන්න දේවල්වත් අස්වාභාවික දේවලුත් නෙවෙයි. එන්න මේකට යෝනිසමංසකාරය මේක බලන්න නම් අපි පටන් ගන්නකොටම ආස්වාද ප්‍රසආචයේ හොඳට නිමිති ලිංගාකාර දැකලා ඒ limit ලිංග ආකාර ගිවන් වෙන ස්වරූපේ දකිනකොට අපිට හරියට ආනාපානෙන් අයින් වුණා වාගේ ඒ සම්බන්ධ නාම රූපයෙන් අයින් වුණා වාගේ අපිට ලොකු ඉස්පාසුවක් හිතට එනවා. ඒ ඉස්පාසුව ඒ හුදකලාව ඒ විවේකය ඒ විස්රාමය අපිට කවදාකවත් බුද්ධ විඳින්න බෑ මේ සිද්ධිය හරියට අර්ථකථනය දෙන්න බෑ. ඒ නිසා හරියට අර්ථකථනය දීපු නිසා ඒක ලොකු සාන්තියක් ලොකු විවේකයක් විතර දකිනවා. අර්ථකථන හැටියට දෙන්න බැරි එකට මෙන්නේ පාළු වුණා, තනි වුණා, රැහෙමයි වුණා, වමන යන්න වගේ එනවා, නිදිමත එනවා. ඒ ඒ විවේකයේම බයක් බාටපත් වෙනවා. ඒක භාවනාවෙන් හරින්න බෑ. කද්දාකත් අන්න ඒක සුතුමි ඥාණයෙන්මයි හරින්න ඕනේ. ඒක චින්තාමය ඥාණයෙන්මයි හරින්න ඕනේ. ඒක සාකච්ඡාවෙන්මයි හරින්න ඕනේ. ඉතින් ඒකට අපි වගේ සෙල්ලක්කාර ආකල්පයක් භාවනා කරේ දකින්න ඕනේ. ඉතින් ඒක මේ අවුරුදු 2600ක් පරණච්ච සාසනයවත් පුස්කාලන් ආස්තිලා නැහැ. තියෙනවා. ඒ සඳහා විශාල සුතුමි ඥානයක් ඕන. විශාල භාවනාමය අත්දැකීමක් ඕන. අවිල්ල වෙනවා හරි ඉලිවට තියාගත්තට පස්සේ අපි අද දවසේ භාවනාට යන්නේ ජයග්‍රහයි හැංගිලා. ආස්වාදයේ පිළිවෙල හැම ආකාරයක් හැම ලිංගයක් හැම සටහම ලිංගයක් නිමිත්තක් අල්ලන්නේ මොකටද? අල්ලන අල්ලන එක ගෙවෙන බව දැනගන්න. ඒ ආකාර ලිංග නිමිති ගෙවුනට ආනාපානිය ගෙවුනට මැරෙන්න ඕනේ. ආනෙතන තියෙන ඒ රහස අල්ලන්න නම් මේ ස්පර්ශය පිළිබඳව තියෙන මේ ਸਰවඥාන්සේ දක්ව ස්පර්ශය හරහා යෑම ජීවිතය හරහා අත්දකින්න ඕන. නමුත් මේකේ තියෙනවා යම් කිසි විදියක සංනිවේදන ප්‍රශ්නයක්. මොකද්ද? දැකපු කෙනාට අත්දකව කෙනාට අනුව කියන්නේ තියෙන්නේ. දෙන්නේ අත්දකින්නේ සමානමයි. Taman ගැට ගහපු දාටයි අත්දකින්නේ. දැක්කට පස්සේ මිනිස්සු ගොළු වෙනවා. මොකද මිනිස්සු දකින්න දකින්න දේ බලා අල්ලගෙන බදාගෙන මම කියන ආක්‍රේ දාගෙන වැඳ වැඳ ඉන්න જાතියක් මේ මිනිස්සයා කියන්නේ. ඉතින් මේ දකින්න දකින්න දේ වෙනස් වෙන බව බලන්න. දකින්න දකින්න දේ මේ හටගත්ත දේ මේ වෙනස් වෙන බව දකින්නේ මනසට උගන්වන්න. ඒ ඒ ඒ පරිවිදේ sannivedanaya කරන්න කොච්චර දුෂ්කර කොච්චර අමාරුද මොකද අපි පුදුමාකාර නිත්‍ය සංඥාවක් ගත කරන්නේ. දුමාකාර සුඛ සංඥාවක් ගත කරන්නේ. සුභ සංඥාවක් ගත කරන්නේ. ආත්ම සංඥාවක් ගත කරන්නේ. සේරම විපල්ලාස. සර්වඥාන්සේගේ සංනික්කමට හරි අනිත්‍ය සංඥා, අසුභ සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා පිළිබඳ හැඟීමක්වත් තියෙනවා නම් ඒ මතුමත් මේ ලිංගනිමිති ආකාරවල දෙවත්තන් කියන දකින්නකොට සතුටක් එනවා. ඒ දැනීම අසුන් සකස් වීම නැත්නම් ලෑස්තිලා කියන්නේ නැත්නම් නියම දේ දැක්කත් ඒ මනුස්සයා අන්දේ මැනිකයට පය ගැහිලා අහුල ගන්න බැරි කෙනෙක් වගේ අසත් බාටපත් වෙන නිසා අපි මේ පුළුවන් තරම් මේ භාවනාවට සුතමේ ඥානෙ සාකච්ඡාවෙන් සමතෙන් විපස්සනාවෙන් සීලෙන් අනුග්‍රහ කරනකොට මේ බුදුහාමුදුරුවෝ යම් විදියට යම් ආකාරයකට මේ භූමන මුණදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරාද ඒක බුදුහාමුදුරුවන්ට ආවිනි ක්‍රමයක් වගේ මේ ඕනම කෙනෙකුට ගැටේ වැදිච්ච තාරය තමයි ගැටේ ලියන්නේ ගැටේ වැදිලා තියෙන්නේ රූපෝලින් නාමෝලින් නෙවෙයි රූපයන්ගේ සංඥාවයි ඒකත් එක අපි අල්ල බදාගෙන තියෙන ක්‍රමය. ආන එවුව නිකන් මුදු සම්මුති වශයෙන් පවණ දැනගත්තු සම්මුති ආරහා පොදු ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ හා පොදු ලක්ෂණ වලට යනවා. වගේ සම්මුති ආරහාකට ධර්මාර්ථ ධර්මයට යන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා හෙටටත් මේක පිළිබඳව තා ටිකක් විස්තර කරන්න. මම දන්නේ මම මේ තිත්ත බෙහෙතක් කවන්න හදනවාද කියලා. ඇඟිලි දෙයක් මමෝරාවෙන් ගිල්ලවන්න හදනවාද කියලා එහෙම. ඒක බඩවම මේ වාචනේ වමනේ එන්නේ ඉඳී තියෙනවා. නමුත් කමක් නැහැ අපි නිකන් බෙහෙත දීලා බලමු. මේකත් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අදට මේ කාලයේ සීමා පැමිණලා තියෙන නිසා අපි මෙතන ධර්මදේශනා මාත්‍ර කරනවා. සිළු දිනාට තමයි මේක ලැබලා තියෙන අධ්‍යක්ෂ සම්භාරය තම තමන්ගේ සුතමේ ඥානයක් මේකට යොදලා උපරිම මේ යොමුමච්කාරයේ පහලින් අවශ්‍යන උපරිම සහයෝගය දීලා ජයග්‍රාහීව තමන්ගේ භාවනා අධ්‍යක්ෂ ඉදිරියට මේව කඩ ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.